වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදපම් සරණ යමි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 සාදු සාදු සාදු මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි දැන් දවස් කීපයක් තිස්සේ දහම් කරුණු ඉගෙන ගන්නවා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමූහය. බුදුරජාණන් වහන්සේ විසින්ම අපට හඳුන්වා දීපු ඒ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ සමූහය ඉස්සල්ලාම ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ අවබෝධයෙන්ම දේශනා කොට වදාළ ධර්මයේහි තිබෙනා වූ මූලික ලක්ෂණ ගැන ඒ ධර්මයේ තමයි අපි සරණ යන්නේ කියලා. ඊළඟට අපි ඉගෙන ගත්තා ඊයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ සමූහය ගැන. ඒ තුලින් අපට පෙරුවන් ගැන කිසියම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා. අද අපි ඉගෙන ගන්නේ සීලය ගැන. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි ආර්යකාන්ත සීලයයි කියන මේ හතරට කියනවා සූතාපට්ටි අංග කියලා. මොනවද මේ හතරට කියන්නේ? සෝවාන් වෙච්ච කෙනෙක් තුල පිහිටන්නා වූ අංග. එතකොට යම් කිසි කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුසල් වෙන ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් වෙලා ආර්ය ස්ථානික මාර්ගයට පැමිණිලා ගමන් කරන ශ්‍රාවකයෙකුගේ මූලික ලක්ෂණ හතර මොනවද මේ මූලික ලක්ෂණ හතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඒ ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය සහ ඔව් සීලය ආර්යකාන්ත සීලය අද අපි සීලය ගැන ඉගෙන ගන්න. බොහෝ කාලයක් තිස්සේ ඔබ පන්සිල් සමාදන් වෙනවා. මේ පන්සිල් වල තියෙන්නේ පංච දුස්චරිතයෙන් වැළකීම. එහෙමනම් අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ පන්සිල් නෙමෙයි. ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ පංච දුෂ්චරිතය කියන්නේ මොකද්ද? දැන් අපි පංචශීලයේ පළවෙනි සිල්පදේ මොකද්ද? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සවාදියාමි. මේ සතුන් මරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදේ සමාදන් වෙමි. එතකොට මේ පාණාතිපාතා කියන එක බුදුරජාණන් වහන්සේ මේ සතුන් මරීම ගැන මොන විදිහටද මේක මේක දුෂ්චරිතයක් දුස්චරිතයක් කියන්නේ නරක දෙයක් වැරදි දෙයක් නොමනා දෙයක් බාලයෙකුගේ ක්‍රියාවක් අසත්පුරුෂයෙකුගේ ක්‍රියාවක් එතකොට මේ දුස්චරිතය පානාතිපාත කියන දුස්චරිතය යම් කිසි කෙනෙක් කළොත් එයා තුල අකුසල් වැඩෙනවා එයා තුල යම් කුසල් තිබ්බා නම් පිරිහෙනවා. එතකොට පාණාතිපාතයේ කියන එකෙන් තියෙන භයානකකම බුදුරජාණන් වහන්සේ එකට දේශනා කළේ බයත් වෛරයත් හටගන්නා පළවෙනි කරුණ කියලා. මොකද්ද මේ පංච දුෂ්චරිතයෙන් කෙරෙන්නේ? බයත් වෛරයත් හටගන්නවා. මෙන්න පාණාතිපාතා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පාණාතිපාතී හෝති පාණාතිපාත කියලා කියන්නේ මේක හොඳ වචන ටිකක් තියෙනවා වැදගත් වචන ටිකක් කියන්නේ ප්‍රයෝජනවත් කෙනෙක් ඉන්නවා ලුද්දු රෞද්‍රයි ඔන්න පාණාතිපාතී කෙනෙකුගේ ලක්ෂණ මොකද්ද රෞද්‍රයි නපුරුයි ලෝහිත පාණි ලේ තවරුණු අත් ලී තේරුණාත් කෙනෙක් තේරුම ඔබ අහලා තියෙනවද සමහරු කියනවා ඔය ඔය ආයුධ පරිහරණය කරන අය තමන්ගේ පිරිසිදුකම කියන මගේ මේ අධිකේකම ලේකාගෙන නැහැ කියන අය නේද ඉන්නවනේ මට මතකයි එහෙම පොලිසිය මහත්තයෙක් මාත් එක කිව්වා ස්වාමීනි මගේ අද්දිකේ ලේ නෑ කිව්වා. ඒක තේරුම මොකද්ද ලේ තේරුණු අත් ඇති කියන එකේ අර්ථය එතකොට අපිට ගන්න පුළුවන්. රෞද්‍ර ලේ තේරුණු අත් ඇති. හත පහතේ නිවිට්ඨෝ ඒ කියන්නේ අන්‍යයන්ව වෙනසීමෙහි යෙදුණු අන්‍යයන් වෙනසීමේ යෙදුණු අවියාපන්නෝ අදයාපන්නෝ කියන්නේ දයාවක් නැති බවට පත් වූ පාන භූතේසු අධ්‍යාපන්නෝ පාන භූතේසු ප්‍රාණීන් සත්වෙන් කෙරෙහි දයාවක් නැති බවට පත්වීමට තමයි පානාතිපාතී කියලා කියන්නේ. එතකොට බලන්න මේ පානාතිපාතා කියන වචනේ කොයිතරම් විස්තරයක් බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවද? දැන් අපි මේ විස්තරي දන්නේ නැහැ. අපි නිකන් පාණාතිපාතා වේරමණී කියලා කියනවා. අපි දන්නේ මේ වල කියන එක මොන විදිහ එකක්ද කියලා. අපි හිතන්නේ මේ කරවල කෑල්ලක් කැවුනොත් ඔන්න කැඩුනා කියනවා. ඊළඟට ඔය වගේ දේවල් වලින් තමයි පටලවා ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පාණාතිපාතා කියලා. එතකොට මිනිස්සෙන්ට සතුන්ට සතුන් කෙරෙහි මිනිසෙන් කෙරෙහි සියලු සතුන් කෙරෙහි දයා රහිත වූ රෞද්‍ර වූ ලේ පැවරුණු අත් ඇති සතුන් වෙනසීමේ යෙදීම තමයි පානාති පාතා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක තෝරන්නේ සේවිතබ්බ අසේවිතබ්බ කියන සූත්‍රයේ හරි ලස්සනට සරියුත් මහ රහතන් වහන්සේත් එක්ක කරන සාකච්ඡාවකදී. එතකොට මේකේ මේ පංච දුස්චරිතේ ඔය පළවෙනි එකේ ස්වභාවය තමයි මෙලොව පරලොව දෙකේම බය වෛර උපද්දවන්න මේකට පුළුවන්. මේ පානාස්පාතේට. දැන් බලන්න හිතලා දැන් අපි කතා කරනවා දැන් ඔය මේ ලෝක යුද්ධ තියෙනවා. ඒකෙන් මේ යුද්ධයි තියෙන මොකේද? පානාතිපාත කියන එකට. එතකොට ආගමික වද හිංසා තියෙනවා. ඒවයි තියෙන මොකේදද? පාණාතිපාත කියන එකට. ඒ ලංකාවේ කාලේ තිස්සේ යුද්ධ තියෙනවා. අයි තියෙන මොකේදද? පාණාතිපාත කියන එකට. එතකොට සතුන් මැරීම තියෙනවා. අයි තියෙන මොකේද? පාණාතිපාත කියන එකට. මේක ලක්ෂණය මොකද? බය වෛරය හට ගන්නවා. දැන් බලන්න මේ යුද්ධයක් එක්ක බය වෛර හටගන්නේ නැද්ද? දැන් අපි උතුරට යන්නේ නැහැ. බයයි. කොළඹ ඉන්නත් දැන් බයයි. මොකද්ද මේ හතරන් තියෙන්නේ? පංච දුෂ්චරිතයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. පංච දුෂ්චරිතය තුලින් බිහි කරන්න පුළුවන් ඕක තමයි. එතකොට පංච දුෂ්චරිතයේ පළවෙනි එක තමයි පාණාතිපාතය. එතකොට පාණාතිපාතයෙන් කරන්නේ බය බයත් වෛරයත් හට ගන්නවා. ඒතර යම් කිසි කෙනෙක් මේ පාණාතිපාත වෙනවා නම් ඒක රෞද්‍ර නම් ලේවැකුණු අත්‍යතු වෙනවා නම් ඒ අයනේ බය නෙමෙයිද? එයා ඉන්නේ බයයි. මොකද අන්‍යයන්ගේ වෛරයට එයා ලක් වෙනවා. එතකොට මේ ලෝකේ බය වෛර හටගන්නා වූ ප්‍රධාන කාරණේ තමයි පාණාතිපාතා. ප්‍රාණඝාතය. අපි කෙටියෙන් කියන ප්‍රාණඝාතයක. නමුත් බුදුරජාණන් වහන්සේ පාණාතිපාත කියන වචනේ විස්තර කරන්නේ ලුද්දෝ ලෝහිත පාණි හත පහතේ නිවිට්ටෝ අධ්‍යාපන්නෝ පාන භූතේසු කියලා වචන හතරක් පාවිච්චි කරනවා. බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුස්චරිතය තෝරපු හැටි. එතකොට අපි ගත්තොත් මෙලෝ ජීවිතයේදී බය වෛර හට ගන්නවා. ඒකට කියන ditth ධම්මක කියලා. මේ බය වෛර හටගන්නේ මෙලෝදී විතරක්ද? එයා පරලෝක බය බය වෛර වලට පත් වෙනවා. පානාතිපාත කරන්නේ කිනා මරණින් මත්තේ කොහෙද උපදින්නේ? නිරේ. අපායේ. එතකොට මොකද වෙන්නේ? නිරේ තුල මේ Tamanගේ ක්‍රියාවට අනුරූප වූ වද වේදනාවට ලක් වෙලා බය වෛර වලට භාජනය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ දුෂ්චරිතයේ තියෙන ආදීනවය දකිනවා. ආදීනවය කියන්නේ මේකේ තියෙන නරක පැත්ත දකිනවා. දැකලා ඒ ශ්‍රාවකයා පළවෙනි දුෂ්චරිතයෙන් මිදෙනවා. බය වෛර හට ගන්නා වූ පළවෙනි කාරණය අතාරිනවා. අතහැරලා මොකද යා කරන්නේ? පාණාතිපාතම් පහය. පාණාතිපාතය අතහරිනවා. අතහැරපුවම අතහැරලා තියෙනවා රෞද්‍රකම ලී වෙකුණු අත්‍යති බව අන් සත්වයන්ව ඝාතනය කිරීම ප්‍රාණීන් කෙරෙහි දයා රහිත බව ආතයනෝය අතහැරපු ගමන් එයා එනවා සුචරිතයට කොහොමද සුචරිතට එන්නේ පානාති පාතා පටිවිරතෝ තුන්න පානාති පාතා වේරමණී වේරමණී කියන්නේ වැළකීම පාණාතිපාතයෙන් වැළකීමේ ශික්ෂාපදයක් හැටියට හික්මීමේ මාර්ගයක් හැටියට යා සමාදන් වෙනවා. ඊට පස්සේ මොකද යා කරන්නේ? නීත දණ්ඩෝ දඬු ඔන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියන එකේ තේරුම. නීත දඬෝ එයා ප්‍රාණීන් මරීම පිණිස හිංසා කිරීම පිණිස දඬු මුගුරු ගන්නෑ දඬු මුගුරු අත්හැරපු කෙනෙක්. නීත දඬෝ නීත සත්තු අවියායුද අත්තරපි කෙනෙක්. ඊළඟට ලැජ්ජී ඒව කරන්න ලැජ්ජායි කෙනෙක්. දයාපන්නෝ සතුන් කෙරෙහි මනුෂ්‍යයන් කෙරෙහි දයාවෙන් ඉන්න කෙනෙක්. සබ්බපාණ භූත හිතානුකම්පේ විහෙරති සියලු ප්‍රාණ භූතෙන් සියලු ප්‍රාණීන් සත්වයන් කෙරෙහි හිතානුකම්පී වීම තමයි පළවෙනි සිල්පදේ. දැක්කද එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදෙන් සමාදියාම කිව්වම ඒක ඔය අර්ථ දෙක යා දන්නේ නැත්නම් එයා කොහොමද මේ අවබෝධයෙන් සිල් රකින්න කෙනෙක් වෙන්නේ? එයාට තියෙන දෘෂ්ටියක් විතරයි. එයා මොනවා හරි සුළු කෑල්ලක් කරලාගෙන කියන ආරක කරාම සීලේ බිඳිනවා කියයි, සීල් කැඩෙනවා කියයි, සීල් පදේ දන්නේ නැහැ. එතකොට අපි සිල්පදේ දන්නේ නැත්නම් ධර්මයේ තෝරලා නැති නිසා නෙමෙයිනේ. ධර්මයේ තෝරලා තියෙනවනේ. ඒ ධර්මයේ තෝරපු දේ අපි කියපු නැති නිසා. එතකොට පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදා සමාදියාමි කියලා සීල්පදේ සමාදන් වෙලා පාණාතිපාතයෙන් වෙන් වෙච්ච ගමන් බය වෛර සංසිඳෙනවා. එයාට ප්‍රාණාතිපාත හේතු කරගෙන හටගන්නා වූ යම් බයක් වෛරයක් තියෙනවනේ ඒක හටගන්නවද? ඒක හටගන්නේ නැහැ. මෙලොව හටගන්නේ නැහැ. මෙලොව හටගන්නේ වගේම ප්‍රාණාතිපාතේ වැලකිච්ච කෙනෙක් වැලකීම හේතු කරගෙන මොකද්ද සිද්ධ වෙන්නේ යාට? පාණාතිපාතයට යොමු වීමෙන් හටගන්න තිබුණු යම් අකුසල යම්තාක් ඇද්ද? ඒ අකුසල් සියල්ල ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට ප්‍රාණාතිපාතෙන් වෙන්වීමෙන් වැළකීම නිසා උපදව ගන්න තියෙන කුසල් නැද්ද? ඒ කුසල් උපදවා ගන්නවා. එතකොට මොකද කරන්නේ ආයාගේ ජීවිතය තුළ අකුසල් ප්‍රහාණය කරන කුසල් උපදවාගත්තු වැඩපිළිවෙලකට පත්වෙච්ච මේ සුචරිතවත් කෙනෙක් බවට පත් වෙනවා පළවෙනි සිල්පදේ අවබෝධයෙන්ම ආරක්ෂා කරගත්තොත්. ඒකට තේරුණාද මේ පාණාති පාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මේ කොයිතරම් පළල්ලු අර්ථයක් තියනවාද කියලා. මේ ලෝකයේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වීම හේතු කරගෙන තමයි දීර්ඝාස ලබන්නේ. මිනිසයන් දීර්ඝාස ලබන්නේ රෝග පීඩා නොලබන නිරෝගී ජීවිතයක් ලබන්නේ. ඊළඟට කායික මානසිකව ශක්තිමත් ජීවිතයක් ලබන්න හේතු වෙන කුසල වර්ධනයක් මේ පාණාතිපාතයෙන් වැළකීමෙන් තියෙනවා. පාණාතිපාත යෙදීමෙන් තියෙන මේක අනිත් පැත්ත. මොකද්ද? එයා නිරේ ගිහිල්ලා ආය මනුස්ස ලෝකයට ආවත් මනුස්ස ලෝකෙදී ඉපදිච්ච ගමම්ම රෝගියෙක් සමහර දරුවන් වෙන උපතේම හදවතේ සිදු කරවිලා තියෙනවා. සමහර වෙන උපතේම අතපය කර වෙලා වෙලා ඉන්නවා. සමහර උපතේම රෝගීන් ටික වෙලා ඉන්නවා. ඊට පස්සේ සමහරුන්ට ඒ අඩු ආයුෂෙන් මැරලා යනවා. ඒකටම හේතුව තමයි සංසාරේ ප්‍රාණ ප්‍රාණ ප්‍රාණාතිපාති කෙනෙක් වෙලා හිටපු එක විපාක. එවනම් අපි ප්‍රාණාතිපාතින් වැළකීමේ සීල් පදයේ සමාදන් වෙන්න ඕන අවබෝධයකින්. ඒතරක මේ සීල් පදයේ සමාදන් වෙන්නේ කොහොමද අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත් මොකද දැන් තමන්ගේ ඇතුළේ වෙන තියෙන අකුසල් ඔක්කොම ප්‍රහාණය වෙනවනේ මේකේ කුසල් වර්ධනයේ පිණිසක්. ඇයි සතුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙන් වාසය කරනකොට කුසලයක් අපි කෙරෙනවා. කෙරෙනවා අපේ අතින්. කුසල් වර්ධනය වෙනවා. එතකොට අපි අවබෝධයක් තියෙනවා. මගේ මේ ධර්ම මාර්ගය තුල අකුසල් ප්‍රහාණය වීම පිණිස කුසල වර්ධනය පිණිසයි මම මේ ශික්ෂාපදය සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ. අන්න ඒකට තමයි කියන්නේ අවබෝධයෙන් සිල් රකින්නවා කියලා. එතකොට ඒ අවබෝධයෙන් සීලය රකින්න කෙනාට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා කම්මන්ත කියන මාර්ගංගේ සම්පූර්ණ වෙන්න හේතුවක් වෙනවා. දෙවනි දුෂ්චරිතය මොකක්ද? අදින්නාදාන. අදින්නාදායි කියලා කියන්නේ නුදුන්න දේ ගැනීම. මේ නොදුන්නු දේ ගැනීම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද මේ නොදුන්නු දේ ගන්නවා කියලා කියන්නේ? යන්තම් පරස්ස පරිවිත්ූපකරණ යම් දෙයක් අනුන් සතු අනුන්ගේ සම්පත් වලට අයිති යමක් ඇද්ද ගාමගතන් ගමේ වෙන්න පුළුවනි ආරණ්‍යගතන් කැලේ වෙන්න පුළුවනි තන් අදින්නම් ඒක තමන්ට දීලා නැහැ. තීනි සංඛාතං ආදාතා හෝති හොර සිතින් ගන්නවා එතකොට මේ තමන්ගේ දෙයක් නොවන බව දැනගෙන තමන්ගේ දෙයක් නොවන්නේ යමක්ද ඒක කොහේ වුණත් කමක් නැහැ ගමේ වෙන්න පුළුවන් වනාන්තරේ වෙන්න පුළුවන් සොර සිතින් ගන්නවාද ඒක තමයි අදින්නාදායි සොරකම් කිරීම. එතකොට මේක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බය වෛර හටගන්නා කාරණාවක්. දැන් බලන්න සොරකම් කිරීම කියන එක අපේ අතරේ නැත්තම් අපිට අපේ දේවල් නැති වෙයිද කියලා බයක් හටගන්නවද? හටගන්නේ එතකොට සොරකම් අපේ දෙයක් කවුරු හරි සොරකම් කළොත් ඒ සොරකම් කරපු කෙනා කෙරේ අපිට හටගන්නේ මොකද්ද? ඒ සොරාගිරේ බයක් හටගන්නවා වෛරයක් හටගන්නවා. එතකොට මේ බය වෛරය හටගන්න හේතුවක් සොරකම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සොරකම නිසා එකිනෙකා කෙරෙහි අපි හැමතිස්සෙම බලන්නේ සැකයෙන් බලන්නේ. එතකොට අපි ඒ සොරකම මුල් කරගෙන ඒ පුද්ගලයා බය වෛර හට ගන්න කාරණාවක නියලී සිටිනවා නම් බය වෛර හට ගන්න දේක පැටලලා ඉන්නවා නම් ඒ කියන්නේ හොරකම් කරනවා නම් අනුන් සතු දේවල් තමන්ට නුදුන දේවල් සොරසිතින් ඒකයි වෙන්නේ දුෂ්චරිතයට. ඒකයි එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? තමන් තුල තිබෙනා වූ යම් කුසල් තිබ්බද ඒ කුසල් පිරිහිලා යනවා. තමන් තුල තියෙන අකුසල් ඔක්කොම වර්ධනය වෙනයි හොරකම් කරන්න කල්පනා කරන පුද්ගලයා අනිත්‍ය කෙරෙහි මෙසිතද තියෙන්නේ මේ සිතක් නැහැ. අපිට තව කෙනෙකුගේ දෙයක් පැහැර ගන්න සිතක් ආවට පස්සේ මෙත් සිතක් ඇති වෙන්නේ මෛත්‍රී සිතින් කරන්න බෑ ඒක. එතකොට යා ඉන්නේ වැරදි මතයක දැන් ප්‍රාණඝාතය වගේ. එතකොට මොකද වෙන්නේ සොරකම් කරපු එක්කෙනා මෙලෝ ජීවිතයේදීම බයෙන් වාසය කරනවා. දැන් හොරෙක් මේ වාසය කරන්නේ බයෙන්නේ තැති ගැනීමෙන්නේ අයියා බය වෛරයට පාත්‍ර වෙන ක්‍රියාවක් කරලා තියෙනවා ඊළඟට ඒ වගේ හොරකමකට කවුරු හරි කාට හරි දඬුවම් දීලා තියෙනවා දකින්නකොට තමන් තැති ගන්නෙත් තමන් තැති ගන්නවා මාවත් අහුවේද මේකට මමත් නොවිලික කල්පනා කරනවා. ඒතර මෙලොවදීම බය වෛරය ඇති වෙන කාරණාවකටපත් වෙනවා. මරණින් මත්තේ නිරේගිල උපදිනවා. එතකොට මෙලොව පරලොව දෙකීම බය වෛර හටගන්න හේතුවක් සොරකම් කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නමර ප්‍රාණඝාතවල ප්‍රාණඝාතින් වැළකීච්ච එක්කෙනා දැන් දැන් සිල්පදේ තේරුණානේ ප්‍රාණඝාත සිල්පදේ. මොකද්ද සිල්පදේ කියන්නේ නිහිත දඬෝ නීත සත්ත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූතේසු හිතානුකම්පී වේරති. දඬුමුගුරු අත්හැරලා අවියාවිද අත්හැරලා ලැජ්ජාවටපත් වෙලා දයාවන්තව සීළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී වාසය කරනවා. මෙයා තව කෙනෙක්ව පොළඹවයිද? ප්‍රාණඝාතයට පොළඹන්නේ. එහෙනම් තමන් ප්‍රාණඝාතය කරන්නෙත් නැහැ. තව කෙනෙක්ව ප්‍රාණඝාතයට පොළඹවන්නෙත් නැහැ. සොරකමින් වැළකීච්ච කෙනා Taman සොරකම් නොකොට තව කෙනෙකු පොළොවයිද බය වෛර හට ගන්න කාරණාවකට අකුසල් වැඩින්නා වූ කුසල් පිරිහින්නා වූ දෙයකට වෙන කෙනෙකු යොදවයිද Taman ඒ ගැන අවබෝධයක් තියනවනම් ඉදන්නේ බලන්න එතකොට අවබෝධයෙන් සීල් රැකීම කරනකොට Taman වලකිනවා වගේම අනිත් අයවත් වලක්වනවා. ඒ කියන්නේ ඒකට පොළඹවන්නේ කාවවත්. හොරකම් කරන්න පොළඹවන්නේ හොරකම් කරවන්නේ නැත්නම් දැන් කෙනෙකුට කරන්න පුළුවන් තමන් හොරකම් කරන්නේ කෙනෙකුට කියනවා ඔව් මම ලේසුවක් වන්නන්න ඒක උඹ ගන්න එම් කරනවා මිනිස්සුනේ එම් කරනවා මම අතනින් කියලා යන්න උඹ ගන්න ඒ කියන්නේ තමන් හොරකම් තමන් අනිත් කෙනෙක් ලවා සොරකම් කරනවා තමන් කරන්නේ. නමුත් මේ සිල්පදේ අර්ථය තේරුම් ගත්තට පස්සේ එයා දන්නවා සොර සිතින් අනුන් සතු දෙයක් කොහි තිබ්බත් තමන්ට දුන්නේ නැත්තම් තමන් ගන්නෑ. මේක හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පුරුදු කරන්න උගන්ලා තියෙනවා. ඇල් වතුරයි මේ ඒ කාලේ පාවිච්චි කරේ දැහැටිනේ දැහැටි අල්ලතුරයි විතරයි කියනවා මේ කවුරු පිළිගන්නේ නැතු කවුරු දුන්නේ නැතු පිළි තනියම පිළි අරගෙන මේ පාවිච්චි කරන්න කිව්වේ. වෙන කිසිම දෙයක් ගන්න එපා කිව්වා. දැන් අපිට ඕනේ නම් Tamange Tamange දෙයක් බව දැනගෙන දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මේ වික්ෂුන් වහන්සේලා පාරේ වඩිනවා. වඩිනකොට අඹ ගස්වල අඹ වැටලා තියෙනවා. අයිතිකාරය නෑ. දැන් ඉතින් අඹ අවුල ගත්තා මේ ස්වාමීන් වහන්සේලා. දැන් කවුරු පිළිගන්නේ නැහැ. නෑ වල ගන්න බෑ. අරගෙන ගිහිල්ලා කෙනෙක් ඉස්සරහ හම්බ වෙනවා. හම්බුනට අඹ ටික අතහැරෙනවා. අතහැරලා කියන පින්වත් පින්වත මේ පාරේ ගහක අඹ වැටලා තිබුණා. අපි ඇහුළුවා. පිළිගන්න ඕන කෙනෙක් නෑ අපිට පිළිගන්න. අපිට මේක පූජා කරන්න. පිළිගන්නගෙන වළඳන්නේ කවදාවත් හොරකමක් වෙයිද නොසරූ සිතෙන් ඒක තියෙන අතේනේ සුචි භූතේන අත්නා විරති නොසරූ සිතින් වාසය කරන්නේ එතකොට වාසය කරන්න පුළුවන්කම තියෙනවා ඒ සොරකම සිද්ධ වීමේදී හරි සිවුම් එකක් සොරකම දැන් අපි කියමු සොරකම කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ විස්තර කළ කෙනෙකුගේ හරි පුදුම. දැන් අපි මේ ඔරලෝසුව ගමු. දැන් අපි ගමු මේ ඔරලෝසුව. ආ නෑ මේ ඔරලෝසුව අපි කියන්නේ මෙතන තියෙනවා කියලා. ඔන්න දැන් මෙතන තියෙනවා. මේ සුළු තියෙනවා. දැන් ඔන්න මේක අනුන්ගේ කියලා දන්නවා අපි. දැන් හොරකම් කරන්න හිතෙනවා. මේක අල්ලනවා. නෑ ඕනේ. කියලා ගන්නවා. හොරකම් වෙන්නේ නෑ. කිට්ටුවට ගිහින් නැවතුණා. එමුද මේක තිබ්බට පස්සේ මේකේ අයිතිකාරයට තමයි මේක අයිති. ඊට පස්සේ හිතනවා නෑ ගන්නම යවන මේක. හිතලා ආ තව තියෙනවනේ. මේ තීරණ ගිහින් මම මේ ගන්න කියලා මේ අල්ලලා උස්සනවා මේම. තාම මේක උඩට ඉස්සෙලා නැහැ මේසෙ. ආයෙ තියෙනවා. හොරකම් සිද්ධ වෙලා නැහැ. මේක ගන්නවා. උස්සන හොරකමට අහුවෙනවා. ඇයි මේ උස්සුවට පස්සේ මෙයාට ඕන දෙයක් කරන්න පුළුවන්. එයාට මේක කියන්න පුළුවන්. නමුත් එයා හොරකමට අහු වුණා. ඔන්න බලන්න මේ මේ සුචරිතය කියන එක අපි ඉගෙන ගන්න ඕන කියන්නේ ඒකයි. දැන් මෙයාට මේ ඉස්සරට පස්සේ මෙයාට ඕන දෙයක් කරන්න බැරිද මේකට? එයාට මේක මෙහෙම කියනකම් එයාගේ නෙමෙයිනේ. මේක මම අතින් අල්ලලා මම ගත්තට පස්සේ ගත්ත අය. හොරකම කළා. ඊට පස්සේ තියෙනවා. පාවිච්චි කරේ නෑ නමුත් හොරකම සිද්ධ වුණා. දැන් බලන්න මේ සොරකම කියන එක ගැන මේ කොයිතරම් සියුම් එකක්ද මේ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ සීලය ආරක්ෂා කිරීමේදී සෝතාපට්ඨියංගයක් වෙන්නේ එයාට සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති තියෙන නිසා. දැන් සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා මාර්ගංග ක්‍රියයෙන් පුරුදු කරන්නේ මෙයාට අකුසලිය හටගත්තම අකුසලිය ප්‍රහාණය කරන සිහියෙන්. දැන් දන්නේ තියෙකිනා එයාට සිහිය මතක නැහැ. හිතුණද ගත්තා. හිතුණද ගත්තා. ඉතින් මේ නිසා මේ අමතක වුණේ හොරකම කිව්වම මේ අර කරාබුවක් නැතිලා කියනනේ. කරාබුවක් පැටිලා කාගේ හරි අපි අරන් කියලා කියනවා. කාගෙන් දන්නේ නැහැ. මුතු කරාබුවක්. අම්මා කෙනෙක්ගේ වයසක අම්මා කෙනෙකුගේ වෙන්න ඕනේ. හතරන් එකක්. එතකොට ඕක සතුරුවම නැති චිත්තන පණිවිඩයයි. එතකොට මේ සොරකම කියන එක වලකීමෙන් බය වෛර ඇති වෙන හට ගන්නා කාරණාව සංසිඳුණා වෙනවා. දැන් සොරකම දැන් Taman සොරකම් කරන්නේ නැත්නම් මේ විදිහට Taman අවබෝධයකින් යුක්ත නම් එතකොට Tamanට බයක් හටගන්න සමාජයෙන් Taman වෛරයට ලක් වෙන්න කාරණාවක් තියනවද? නැහැ. එතකොට Taman මෙලොව නිවැරදි සැපයක් විඳිනවා. සොරකමින් වැළකීම හේතු කරගෙන. සොරකමින් වැළකීම හේතු කරගෙන නිවැරදි සැපයක් විඳින පරලෝ සුගතිය උපදිනවා. දෙවියන් අතර උපදිනවා. මිනිසුන් අතර බොහොම යහපත් කෙනෙක් වශයෙන් උපදිනවා. කවදාවත් එයාව තමන්ගේ දීපල වස්තු විනාශ වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොනවා හරිලා බේරෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙනවා සොරකමින් වැළකීම. එතකොට ශ්‍රාවකයා අවබෝධයෙන්ම මේ සොරකමින් වැළකීමේ සිල්පදේ ආරක්ෂා කරනවා දොරේ සොරකමින් වැළකීම් සිල්පද ආරක්ෂා කිරීමේදී බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා මේ කර්ම කර්මඵල ගැන එතකොට යාට අවබෝධයක් තියෙනවනේ. ඒ කර්ම කර්මඵල ගැන අවබෝධයක් තියෙන නිසා තමයි එයා දන්නා මේකෙන් මේක මේක මම මේක කළොත් මේකේ විපාකෙ මේකයි. දන්නවා එයා. දැනගෙන ඉන් වැළකී වාසය කරනවා. එතකොට අපි ඒක කොහොමද අදින්නා දානා වේරමණී අන්න නුදුන් දෙයක් ගැනීමෙන් වැළකීම නම් සීල්පදේ සමාදන් වෙලා වාසය කරනවා මේ සීල් එකක්වත් රකින්න බෑ සිහිය නැතුව සිහියෝනේ රකින්න බෑ වීරිය නැතුව වීරියෝනේ මොකද්ද වීරිය කියන්නේ අකුසල් ප්‍රහාණය කිරීමෙන් කුසල් උපදවීමේ වීරිය ඒ සොරසිත කටගත්තාම ඒක අකුසලයක් නේ. ඒ අකුසලයේ හැටියට ඒක හඳුනා ගන්න සීය තියෙන්න ඕනේ. ඒකට තමයි ඒක ප්‍රහාණය කරන්නේ. එතකොට එයාලා මේ මේ රත්තරන් කෝටි ගාණක් ගෙනලා තිබ්බත් එයාට වැඩක් නැහැ. අයියාට දීපයක් නැහැ. ගන්න නැහැ එයා. ඒකද යාර සොරසිතක් පහළ වුණොත් සිත අසංවර වෙලා එක්සැනකින් ඒක ප්‍රහාණය කරනවා. එයා දන්නවා ඒක අකුසලයක්, අනුසතු දෙයක් කියලා. එතකොට ඒ විදිහට මේ අදින්නාදාන වේරමණී සිල්පදේ ආරක්ෂා කරනවා. ඊළඟ සිල්පදේ මොකද්ද? කාමීසු මිච්ඡාචාරා වේරමණී. එතකොට ඒකේ මේ දුෂ්චර්කේ තමයි කාමීසු මිච්ඡාචාරා. කාමීසු මිච්ඡාචාරී කියලා කියන්නේ කාමයෙහි කාමයන්හි වර්ධවා හැසිරීම. මේක අර පානාතිපාතා වැරදි විදිහට තෝරනවා වගේ හරියට වැරදි විදිහට තෝරනවා. සමහරව කියනවා බැරි වෙලාවත් කරුණ කැලලක් හැපුණොත් මේ සිල්පදේ කැඩෙනවා කියනවා. වැරදි කාම සේවනය කියන එක. සමහරව කියනවා ඒකේ විදිහට තෝරනවා. මේ කාමසු මිච්ඡාචාරා කියන සිල්පදේ ධර්මයේ තෝරන්නේ මෙහිමයි. යාතා මාතු රක්ඛිතා මව් රකින්නා වූ මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද පිතු රක්ඛිතා පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද මාතු පිතු රක්ඛිතා මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද බාතු රක්ඛිතා සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද භගිනී රක්ෂිතා සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද ඥාති රක්ෂිතා නෑදෑයන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද ගොත්ත රක්ෂිතා කුල પરම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද ධම්ම රක්ෂිතා සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද සස්සාමිකා සපරිදණ්ඩා විවාහක ස්ත්‍රියක් සිටීද අන්තමසෝ මාලාගුල පරික්ඛිතාපි විවාහ වෙන්න කියලා වෙන් කරපු ඉස්ත්‍යක් සිටීද තථා රූපාසු තථා රූපාසු කියන්නේ එබඳු වූ ස්ත්‍රීන් සමග චාරිත්තං ආපජ්ජිතා හෝති එබඳු ස්ත්‍රීන් සමග නොමනා හැසිරීමේ මේ හැසිරුණාද එබඳු ස්ත්‍රීන් සමග කාමසේවනී කළාද ඒ තමයි කාමේසු මිච්ඡාචාර. ඒ මන තෝරපු හැටි. එතකොට එහෙම බලද්දී ලෝකයේ තුල හැම ස්ත්‍රියක්ම මේ මේකට ආයි තියෙනවා. බේරිච්ච කෙනෙක් හොයාගන්නේ නැහැ. එතකොට ඒව රූපං කාය සමාචාරං සේවතු මිබඳු කාය සමාචාරේ වැරදි කාම සමාචාරේ දුෂ්චරිතේ වාසය කළොත් අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. අකුසල් තමයි හටගන්නේ. කුසල ධම්මා පරිහායන්ති කුසල් දහම් පිරිනමති. මේකේ එක තැනක තියෙන මට මතකයි. මේකෙදි ඉස්රේ සැහැසීම කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. යාළු වෙලා මේ විදිහට යෙදුනත් ඒ අයිති වෙනව වැඩි කාම සේවනයේට. මේ වැඩිකාම සේවනය හරි භයානක එකක්. බය වෛර හට ගන්නා එකක්. පවුල් කඩාකප්පල් වෙනවා. සීසීකඩ යනවා. දැන් අපි ලංකාවේ ගත්තොත් බොහෝ අවස්ථාවලදී මේ තරුණ අයගේ ගැටලු ඉඳලා හිටලා අපි ළඟට අරගෙන එනවා විවාහක අයගේ ප්‍රශ්නේ ගත්තොත් මේ ප්‍රශ්නේ ඒකෙන් සමහ දෙන්නම සිල්වන්තයි බොහෝ ඊට අපට පස්වලදී නමුත් එක්කිනාට එක්කිනා සැකයි සැකයි ඒ කියන්නේ ස්වාමියා ගිහිල්ලා මොකක් හරි කටුත් වලට ඇවිල්ලා આવොත් බිරිඳ හිතනවා කාමයේ වලට හැසිරෙන්න ගියා කියලා බිරිඳ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා මොන හරි වෙලා આવොත් ඔන්න හිතනවා කාම වලට හැසිරෙන්න ගියා කියලා බැරි වෙලාවත් මේ කවුරු හරි කෙනෙක් පත්‍රයක ගැන මේසුරු කියලා කිව්වොත් මේ වෙන මිනිහෙක් කියලා අද මේ පත්‍රය කියලා කියලා කියලා. පුදුම විදිහේ අර්බුදයක් තියෙනවා සැකෙන් වාසය කරනවා. සැකේ තුළම අසමගියෙන් අසතුටින් එකිනෙකාට අඬබන ගනිමින් එකිනෙකාට නිඳා පහස කරගනිමින් ඉන්න පවුල් අනන්තයි. එතකොට මේකට හේතුව මොකද? මේ පංච දුස්චරිතයේ ගැන අවබෝධයක් නැතිකමත් සුචරිතය ගැන අවබෝධයක් නැතිකමත්. ඉතින් මම මේ වගේ අයට කියන්නේ මේ සීල් පද ටික තෝරලා සීල් සමාදන් කරලා යවනවා. මේ ඔබ මෙයා සිල්වන්තයි කියලා පිළිගන්නවද කියලා අහනවා පිළිගන්නවා කියනවා. මෙයා සිල්වන්ත කියලා ඔබ පිළිගන්නවද කියලා අහනවා පිළිගන්නවා කියනවා. එහෙනම් කාටවත් කවුරු කියලාම කිව්වොත් ඉවර කරන්න කියලා අහනවා. දැන් සාමාන්‍යයෙන් සිල්වන්තව අඹුසැමියන් ඔය නිකන් කියන්නේ සමගිය සමාදන්ව ඉන්නවා දැක්කම ඔක කොටුණ අයත් ඉන්නවනේ. කේලම් කියලා කඩාකප්පල් කරන අය ඉන්නවනේ. ආන් අන්න අසවලත් එක්ක අන්න කතා කරපු විදිහට අපි දැක්ක. ඕවා දැම්මම නවත්තගත්තොත් හොඳයි කියලා ඉතින් කියනවා. ගේ ටෙලිෆෝන් කරලා. අන්න මනුස්සයා මම යනවා. එතකොට අර සිල්පද රකින්නේ නැත්තම් සිහිය පිටන්නේ නැහැ. එකපාරට හිතන්නේ සැකයට තමයි එන්නේ. එහෙනම් මේ මේ මේකත් ඇති. මොකද හේතුව මේ මේ දුමක් නැතුව ගින්නක් නගින්නේ නැහැ. නැත්නම් ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. මම මොකක් හරි කල්පනා කරනවා. ඊට පස්සේ සැකේටමයි භාජනීය වෙන දේක් කල්පනා කරන්නේ. මේක තමයි බය වෛර හට ගන්නා තුන්වෙනි කරුණ. එතකොට මේ බය වෛර හට ගන්නා තුන්වෙනි කරුණේ යෙදීම හේතුවෙන් කාමේසු වියවිතේ මරණින් මත්තේ නිරූපදින බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවීමක් තියෙනවා ඉසිදාසි කියලා තැනැත්තියක් ගැන ඉසිදාසි හරි ලස්සන රූපයක් තිබිච්ච ගෑන ළමෙක් මෙයා විවාහ කරන්න දුන්නා බොහොම වැදගත් පෞලික මහත්කයෙකුට ලොකු ධනයක් එක්ක. දෑවැද්ද. ඉතින් ඉසිදාස ගෙදර ඇවිල්ලා, ඒ කියන්නේ අලුත් ගෙදරට ගිහිල්ලා ඒ නැන්දට මාමට වැඳගෙන ස්වාමියාට ගරු සරදක් කරන 16ක් වගේ ඉන්නවා දැන්. ටික කාලයක් ගියේ හේතුවක් නැහැ. පවුල් අවුල්. ඊට පස්සේ අර ස්වාමියා කියනවා අම්මට නැන්දට කියනවා තමන්ගේ අම්මට කියනවා අම්මේ මට පවුල් කන්න බෑ මේ ගෑනිත් එක්ක. මෙයාව වහාම ගෙදරට ආපහු ඇරලවන්න කියනවා. ඉතින් කියනවා පුතේ මේ ගෙදරට ආපු ශ්‍රියාකාන්තාව කියනවා. අපි මේ ඉක්කන් ආවේ. බලාපන් කියන කොච්චර ආදරේද? මේ ගෙදර ඔක්කොටම කොච්චර හොඳද? හොයලා බලලා කටයුතු කරනවා. මොකද්ද වැරද්ද? කතා කරන්න එපා කියන මාත් එක්ක. ආය අහනවා. ආනට කියනවා අම්මේ මට අපිරිය මේකි. අරගෙන යන්න කියලා. මේ බලන්න අපිට පේන්නේ පැත්ත මේ. ඔන්න ඉතින් අනේ ගෙදරට අපි ශ්‍රියා කාන්තාව එලව ගත්තා මේ අපේ ළමයා කියලා ආපහු ගිහිල්ලා ගෙදරට ඇරලුණා. ඔන්න දැන් පවුල කැඩුනා. ඊට පස්සේ ගෙදර කට්ටිය මේකම ළමයා. මොකද කළේ අච්චර දෑවට දෙන්න බෑ. ඊට වඩා භාගයකට දෑවක් හරි ගස්සගෙන දෙවෙනි විවාහයක් කළා දුන්නා. කාලයක් ගියා. ටික කාලයක් ගියා. එතන තුනේ ඒකමයි. මට බෑ කිව්වා මේ ගෑනිත් එක පවුල් ගන්න. ආපහු ගෙනල්ලා ගෙදරට බාර දුන්නා. දැන් ඉතින් ගෙදරින් කිව්වා මේ මේ මේ ඉසිදාස කියනවා අනේ තාත්තා මට නම් ආයේ කතාවද මතක් කරන් ලිපා. මම මෙහෙම ඉන්න. ඉතින් කල්පනා කරලා ඉඳලත් බෑනේ අම්මයි තාත්තා විතරයි ඉන්නේ. ඊට පස්සේ මෙයාට මොනවා වෙයිද කියලා. ඉතින් මේ ආරක්ෂාවට කවුරු හරි දැන් ඉතින් ඕනේ පිරිමි. තරුණෙක් හිටිය හිඟන්නේ. හිඟන්නේක් මේ පාරේ ගියා පොල් කට්ටක් අරගෙන කඩමාළු ඇඳගෙන හිඟන්නේක් ගියා පාරේ. තාත්තා කතා කළා මෙහෙම ළමයා. ඔබ කැමති හොඳට කාලා බීලා වතු පිටි බලාගෙන හොඳට ඉන්න පවුලක් වෙලා කැමති කිව්වා. එහෙනම් අපේ ගෙදර නැවතියන් කිව්වා. මේ වතු පිටි ඔක්කොම ඔබට බාරයි. අපි දුවක් කියනවා බලා හදාගෙන හිටපන් කියලා. ඉතින් මේ ළමයා එක එක පයින් කැමති වුණා. ටික කාලයක් ගියා. මාමට විල කියන මාමන්ඩියේ කුවර පොල් කට්ට. අර කඩමාල් ටික මට ඒ සිංහා ගෑම හොඳයි කියලා අරගෙන ගියා. ඉසිදාස් දිනස ගන්න හැදුවා. ගෙදර කට්ටිය බේරගත්තා. ඊට පස්සේ මේ රහත් භික්ෂුණීන් වහන්සේ නමක් ওই නිවසට දානෙට වැඩියා. වැඩ පිළයි සිදාසි රණ්ඩු ඇල්ලුවා. අම්මේ මට නම් බෑ මේක කරන්න. මගේ පාපේ මමම දිරව ගන්නම්. මේක වෙන කවුරුත් දිරවන්නේ කන්නේ නෙමෙයි. මමම විදව ගන්නම් ක්‍රමයක. කියලා පැවිදි වුණා. පැවිදි වෙලා මේ ටික කාලෙකින් රහත් භික්ෂුණියක් බවට පත් වුණා. පත් වුණාට පස්සේ නාගදත්තා කියන භික්ෂුණී ආන 20000ගෙන් 20000 ඔබ හැබෑම රූප සුන්දරත්වයක් තියෙන කෙනෙක්. ඔබට පුදුම විදිහට මේ ජීවිතේ කඩා කප්පල් වුණා. මොකද්ද මේකට හේතුව? 20000 කියනවා නාගදත්තා පින්වත් භික්ෂුණී මම බැලුවා මේක. දැන් එයාට තියෙනවා පුබ්බේ නිවාසානුසති ඥානෙ. පෙර විසූ ජීවිත දක්නා නෝන. බලලා කියන මම මේ ආත්ම හතකට කලින් පිරිමියෙක්. හොඳට ඇඟපත හයිය තිබිච්ච, සල්ලි බාගෙ තිබිච්ච පිරිමියෙක්. මම සල්ලි තිබිච්ච නිසා මම වල්කම් කළා කියලා. ඔන්න මොකද්ද කරලා තියෙන්නේ? කාමේසු මිච්ඡාචාරී කාමයේ දැන් පිරිමින් ඉන්නනේ රූපේ ලස්සන තියෙනවනේ සල්ලිත් තියෙනවනේ ඕතර පස්සෙන් ඉන්න තියෙනවනේ අහුණා මෙයාට මේ මේක මේක වෙන්නේ මොකද්ද මේකෙදි අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා ඊට පස්සේ කිව්වා මේ එතනින් පිරිමි ආත්මින් චුත වෙලා ඒ කියන්නේ මරුණට පස්සේ කෙලීම් ගියේ නිරේ නිරේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඔන්න ඉපදුනා තිරිසන් අපායේ වඳුරු පැටියෙක් වෙලා. වඳුරු පැටියෙක් කියලා ඉපදලා පොඩි කාලෙම මහා වඳුරෙක් ඇවිල්ලා ඒ වඳුරු පැටියාගේ චූකරණ එක ඇදලා කැඩුවා. දැන් බෙහෙත්දාන්නේ කවුරුන්? ඕක වන වෙලා තුවාල වෙලා ඒකෙන් දුක් පණුව ගහලා මැරුණා. ඊට පස්සේ ඉපදුනා හරක් පැටියෙක් වෙලා. දැන් හරකගේ මොකද කරන්නේ කෝසි තලනවනේ. දැන් ඔය හරක් වැටට ගෙන යන්න බර ගුලන්න පුළුවන් හැටියට හරකගේ කෝසි තලනවා. මම අහලා තියෙනවා මේ හරකගේ අත් කකුල් බැඳලා ඌ යටි ගිරින් කෑ ගහනවා. කෑ ගහද්දී අර ලී වලින් තද කරලා තද කරලා තද කරලා සම්පූර්ණ ඇට දෙක තලනවා. මේව තලද්දී තුවාල වුණා. ඔන්න ආයෙමත් එතන කුණු වෙන්න පටන් ගත්තා. ඔන්න හැරෝ පිරෙන්න ගත්තා. ඔන්න පණුව ගැහුවා. ඒ අසනීපෙන්න මල. අදටත් තින් මැරෙන්නේ නැද්ද සත්තු? මැරෙනවා. ඒකෙන් චුත වෙලා ඔන්න ඊට පස්සේ දැන් මේ සිදාංශ දකින්න යාගේ පෙර ජීවිත ටික ඊට පස්සේ එළුවෙක් කියලා උපන්නා ඒ කාලේ එළුවන්ගේ මේ කොස් තලනවා ඒකම වුණා දැන් බලන්න මේ වැරදිකාම සේවනයක් කරන්න ගිහිල්ලා කොච්චර කාලයක් මේ විඳවනවද? ලෝකනාත් යාවතින් කරන කලට පව් නීරිය මීසේ මේ පෙන්වන්නේලු. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. එතකොට ඉසිදාසියකින් චුත වුණා. චුත වෙලා උපන්න දාසියකගේ කුසේ. ප්‍රවේණි 16 දා પરම්පරාගත 16 ඒ දැන් අර කර්ම විපාක ගෙවිලා 16 කුසේ උපනන්ට පස්සේ ඔන්න දැන් ඉතින් යා අරගෙන ගිහිලා මේ પરම්පරා අයිතිකාරය ඔන්න ගිහිලා බිරිඳ වශයෙන් තියාගත්තා. ඊට පස්සේ ඉතින් ඊර්ෂියාව පවල් කඩා කප්පල් කියලා ඕව තමයි කරලා තියෙන්නේ. ඒ කර්ම විපාක දෙක එකතු වෙලා තමයි මේ ජීවිතේ අසාර්ථක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක සිද්ධිය වෙලා රහත් භික්ෂුණීන් වහන්සේලා මුණ ගැහිලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මාර්ගය ගිහිල්ලා ඉසිදාසි ගැලවුණා. එදා ඉසිදාසිට ඒක නොලැබෙන්න තවමත් සංසාරේ විඳවනවා. අපිට මේ ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් අපි ධර්මය අවබෝධ කරනකොට මේ ජීවිතේ අපි හොඳට ඉඳී ඊළඟ ජීවිතේ කාමයේ වර්ධන හැසිරෙයිද නැද්ද කියලා අපිට සාතකයක් තියනවාද? මේ ජීවිතේ ඉඳී අන්න එක මේ සංසාරේ භයානක ගමන. දැන් අපි ගමු. දැන් මේ ජීවිතේ අපි සතුන් මරන්නේ ඒ අපි කිසිම හොඳ බෞද්ධ පවුලවල ඉපදලා ධර්මීය කරන නිසා අපි ඊළඟ ජීවිතේ උපදිනවා වෙනත් මේ ආගමක ගිහිල්ලා සතුන් නෙමෙයි මිනිමර යාගමේ නාමයෙන් ඒ ආයෙ වරණමත් නිරි මේ ජීවිත හොරකම් කරන්නේ නැහැ නමුත් ලබන ජීවිතය අපි කරේද කවුද දන්නේ මේ ජීවිතේ වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. නමුත් ලබන ජීවිතේ මේ නිසා අනුතර කියන එකෙන් වළකින්න නම් මේ ආර්ය ස්ථාංගික මාර්ගයට බැස ගන්න නැතුව කරන්න බෑ. ඉතින් එයා වළකිනවා වැරදි කාම සේවනයෙන් වළකිනවා. වළකිලා ඒ වළකීම හේතුව මොකද වෙන්නේ? බය වෛර හට ගන්නා වූ කරුණු ප්‍රහාණය වෙනවා. අකුසල් වැරදිකාම සේවනයෙන් හටගන්නා වූ අකුසල් යම් තාක් ඇද්දී අකුසල් ප්‍රහාණය වෙනවා. කුසල් වැඩිනවා. දැන් අපි ගමු බටහිර සමාජෙ. වැරදිකාම සේවනයේ තදින්ම තියෙන සමාජයනේ. ඒ කියන්නේ වැරදිකාම සේවනයක් තියෙනවා විකෘතිකාම සේවනයක් තියෙනවා. මේක විතරම බරපතල විදිහට මේ මිනිස්සුන්ගේ මනසකින් එතකොට මේක කොහෙන් ඉවර වෙයිද? එතකොට සමාහට බොරුවට වෙන්නේ ඉතින් මේ වගේ සත්ත්ව ලෝකේ කුණිරේ ඕවගේ තැන්වල තමයි ගිහිල්ලා උපදින්නේ. මේ මේක තියෙනවා මේ මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි පෙන්වා දෙනවා ඒක. මේ අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා. එයින් වැළකීම තුල කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේව දැනගෙන තමයි වීරියෙන් යුක්තව සිහියෙන් යුක්තව සම්මාදිට්ඨිය තුල හේන් වැලකී වාසය කරන්නේ. මේක කරන්න බෑ වීරියක් නැතුව. ඊළඟ එක බොරු කීමෙන් වැළකීම. මුසාවාදා කියන්නේ මුසාවාදී කියලා කියන්නේ මුසා කියන්නේ මුසා කියන්නේ බොරු මුසාවාදී කියන්නේ බොරු කියන්න බොරු කී බොරු කියන කෙනා කොහොමද ඒක කරන්නේ සබග්ගගතෝවා පරිසග්ගගතෝවා ඥාති මජ්ජගතෝවා පූගමංගගතෝවා රාජකුල මජ්ජගතෝවා අභිනීතෝ සක්ති පුට්ටෝ කෙනෙකුෙන් සභාවක් මැද්දට ගෙන්නලා පිරිසක් මැද්දට ගෙන්නලා නෑදෑයෙක් මැද්දට ගෙන්නලා නැත්නම් දෙමව්පියෝ ගෙන්නලා අහනවා මේ දන්නවා නම් දැන් කියන්න කියලා. ඒකට එයා දැනගෙන කියනවා මම දන්නේ කියලා. ඒක බොරු. එයා දන්නේ නැති දේ කියනවා මම දන්නවා කියලා. එයා දකින්න දේ කියනවා මම දකින්නේ නැහැ කියලා. දකින්න නැති දේ කියනවා මම දකින්නවා කියලා. එයා අහපු දේ කියනවා මම ඇහුවේ නැහැ කියලා. අහපු නැති එක ගැන කියනවා ඇහුවා කියලා. ඒ වයි තියෙන විදිහටද බොරු දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ බොරුව බොරුවත් එක්ක බද්ධ වෙලා තවත් තියෙනවා කරුණු කීපයක් මොනවද මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලප මේකෙන් අර බොරුවත් එක්ක තමයි අර ඔක්කොම එකට යන්නේ ඊළඟට අවබෝධයක් නැත්නම් එයා හරියට පව කරගන්නවා. මේ බොරුවෙන් හරියට පව කරගන්නවා. මොකද බොරුව හැමතිස්සෙම බොරුවට කරන්න පුළුවන් ඇත්ත නැත්ත කරන්න පුළුවන්. ඇත්ත වහන්න පුළුවන්. ඇත්ත වහපු ගමන් ඇත්ත මතුවෙන්න විදියක් නැති වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ බොරුව තමයි යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බුද්ධ ශාසනය අතුරුදහන් වෙන කරුණ. ටිකක් බොරු. මොකක්ද ඒ බොරුව? බුදුරජාණන් වහන්සේ නොවදාළදී වදාලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළදී වදාළේ නැහැ කියනවා. බොරුනේ. එතකොට ඒක මේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන බොහෝ පෞරස් වෙන්න හේතුවක්. එතකොට මේ බොරුවෙන් වලකින්න 100 තියෙන්න ඕනේ. දැන් බොරුව ඊළඟට 100 නැත්තම් අර අර වගේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන තුනම නැත්තම් මේ බොරුවෙන් වලකිනවා කියන එක අමාරු වැඩක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති අත් හේතුවා පර හේතුවා ආමිස කිංචික්ඛ හේතුවා සම්පජාන මුසාවාසිතා. ඒතර බොරුවෙන් වෙන්නේ එක්ක තමා උදෙසා. එක්ක තමන් ප්‍රසිද්ධ වෙන්න. එක්ක තමන් පිරිසක් ගොඩනගා ගන්න. එක්ක තමන්ගේ ජීවිතේ මොන හරි දෙයක් කරගන්න. එක්ක අනුමුදෙසා එක්ක මොනවාරි ලාභයක් ලබා ගන්න. සම්ප්‍රජාන මුසාවාසිත දැන දැන බොරු කියනවා. එතකොට මේ බොරුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ බොරුවෙන් වැළකී වාසය කරන කෙනෙක්. බොරු කියන්නේ බොරුවෙන් වළකිනවා කියන මොකක්ද? මුසාවාදා පහයි. බොරු කීම අත්තර අත්තරපේ කෙනෙක්. කොහොමද යා කරන්නේ? බොරු කීම වළකිලා සත්‍ය වචන කතා කරනවා. සත්‍ය වචන කතා කරනවා. එතකොට විශ්වාසවන්ත වචන කතා කරනවා. ඊළඟට අද ඇදහිය යුතු වචන කතා කරනවා. ඒ වගේ මේ ඇත්තෙන් ඇත්ත ගලපා කතා කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බොරුවෙන් වැළකීම තුල කරන්නේ. ඒතර බොරුව බොරුව තුල බය වෛර දෙකම හට ගන්නවා. බොරුව තුල ලুকু රටවල් විනාශ කරන්න පුළුවන් බොරු වලින්. බය වෛර දෙකම හට ගන්න දෙයක්. මරණින් මත්තේ අපාය උපදිනවා. යම් ආකාරයකට මිනිස් ලෝකයට ආවනම් එයාගේ වචනේ කවුරුවත් පිළිගන්නේ නැහැ. සමහරට යකුදිනවා කතා කරන්න බැරි කෙනෙක් වෙලා. එක්කෝ මියන් මාංශාල හානි කරලා ඉතුරු වෙන විපාක හැටියට මෙහිම උපදිනවා. ඒ නිසා එතකොට අපි මේ බොරුව තුල අකුසල් වැඩෙන බවත් කුසල් පිරින බවත් දන්නා වූ ශ්‍රාවකයා මොකද කරන්නේ බොරු කීමෙන් වැළකී බොරු කීමෙන් වැළකී වාසය කරනවා මට මේක කිව්ව මතක් වුණේ මේ මම අර මෙල්බර්න් හිටියේ ටික කාලයක් හිටියා. ඒදී එක මහත්ෙක් මේ ලංකාවේ මහත්ෙක් ඉඩම් සේල් කරන කම්පැනියක වැඩ කරන්නේ. ඒ මහත්ය තමයි ප්‍රධානියා. එයා ඒ කාලේ මතයක් දරලා කියනවා මේ බොරු කියන්නේ නැතුව දිනු වෙන්න බෑ. බොරු කියන්න ඕනේ. ඊට පස්සේ මොකද යාගේ බිස්නස් එකට යා මොකද කරන්නේ වටිනාකමට වඩා කරුණු කියලා ඊට පස්සේ මේක කේවල් කරලා බස්සනවා ගන්නට. දැන් මෙයා මේ අපේ ධර්මය අහන්න දෙල්ල කල්පනා කරලා තියෙන මට මේ වැඩි හරියන්නේ නැහැ. ගුරු කීම. කියලා මෙයා මෙයා හිතුවා නෑ මට බිස්නස් කොච්චර පාඩුණක් කමක් නෑ මම බොරු කියමින් වළකින්න ඕනේ කියලා අන්න එක දවසක් යා අවබෝධයෙන් සීලේ සමාදන් වුණා සමාදන් වෙලා එදා ඊට පහුවදා ඉදිරි ධම්මියා බිස්නස් එක පටන් ගත්ත අලුත් විදියකට. මොකද අලුත් විදියේ ෆික්ස් රේට් එකක් එයා දැන් කියනවා. දැන් එයා කියනවා මේකේ වටිනාකම මෙච්චරයි. මම ඉස්සර ඉතින් ඉඳන් ගන්න ආයත කියන මම ඉස්සර මේකේ වටිනාකම මෙච්චරයි කියලා කියලා මේ ගානට බස්සනවා. දැන් මම එහෙම කරන්නේ මේකේ වටිනාකම මෙච්චරයි. ඊට පස්සේ මේ දැන් අර පරණ විදිහට වෙලදාම් කරනවා. දවස් කීපකින් මෙයා ආවා. හරිද මට කිව්වා ස්වාමීන් වහන්සේ මට පුදුම සතුටුයි කිව්වා. මම මිත්‍යා දෘෂ්ටික හිටියේ කිව්වා. ඒ ඒ ගානට වඩා වැඩිපුර ගානක් කතා කරලා ඊට පස්සේ ඒ ගාන කේවල් කර කර අඩු කරලා අර ගානට මම මේවා කරේ. දැන් මම එහෙම කරන්නේ නැහැ කිව්වා. මම ඇත්ත කියනකොට මම මේ ගානට උතුණන්නේ මට මේකේ සුළු ලාභයක් තියෙනවා. හැබැයි මේකෙන් අඩු කරන්නේ නැහැ මම. ඒක කිව්වට පස්සේ කලින්ට වඩා මිනිස්සු ගන්නවා කිව්වා. එතකොට බලන්න ශිල්පදයක් රැකගෙන ඒ Tamanගේ හෘද සාක්ෂියට අනුව සතුටු වෙවි ව්‍යාපාර කරන්න අවස්ථාවක් තිබුණා. ඒ ශිල්පදේ නැතුව හැමතිස්සෙම මිනිස්සෙක් වංචා කරන දහසින් කලින් කරේ බිස්නස් එක. දැන් වංචා කරන දහසින් කරපු බිස්නස් එකට බේරිලා වංචා නොකොට ඇත්ත කතා කරලා ව්‍යාපාර කරන මට්ටමට එයා ආව අර තිරුවන් සරණේ පිටින් නිසා. ඔන්න බලන්න වෙනස. එතකොට මේ වගේ මේ අර බොරුවෙන් වැළකී වාසය කිරීම කුසල් වැඩෙන අකුසල් ප්‍රහාණය වෙන දෙයක්. ඊළඟට කේලම කේලමෙන් මොකද කරන්නේ කේලමෙන් කරන්නේ ඔන්න මෙතනින් ආගෙන ගිහලා එතන කියනවා ආ මෙහෙම කිව්වා කිව්වා මොකද වෙන්නේ? බිඳිනවා. එතනින් අහගෙන එන්න මෙතන කියනවා. කිව්වා මෙතන බිඳිනවා. මේකට කියන්නේ කේලම් කියලා. කේලම් කීම තුල සම්පූර්ණ සමගිය නැතු යනවා. මේක තියෙන කේලමේ ස්වභාවය. කේලමේ ස්වභාවය තමයි සමග්ගානං වා බිත්තා සමගි විච්ඡය බිඳිලා යනවා. බින්නානං වා අනුප්පදාත බිනිච්ඡය තවත් බිඳිනවා. වග්ගාරාමෝ එයා ඒක කරන්නේ බිඳවන්න කැමැත්තෙන් වග්ග රතෝ පිරිසව කඩා කප්පල් කරන්න කැමැත්තෙන් වග්ග නන්දී පිරිස පිරිසව කඩා කප්පල් කිරීම සතුට වෙලා වග්ග කරණින් වාචං ඒ පිරිස මේ විනාශ කරන්න තමයි ඒක කරන්නේ එතකොට එයින් වැළකී වාසය කරන කෙනෙක් මොකද කරන්නේ බින්නානංව සංදාතා විනිච්ඡය සමගි කරනවා සවිතානං වා අනුප්පදාතා සමගි වෙච්ච අයට සමගියට අනුබල දෙනවා. සමගිය ගැන සතුටු වෙනවා. සමගියට ඇලී වාසය කරනවා. සමගිය ඇතිවන්නා වූ වචන කතා කරනවා. එතකොට ඒක අපිට වචනින් කරගන්න ඕනේ මේ පින්කමක්. ඊළඟ එක තමයි මේ වචන නපුරු වචන යාසා වාචා අණ්ඩකා අණ්ඩකා කියන්නේ දරුණු කක්කසා කරකස පරුස කනට අමිහිරි ක්‍රෝධය හට ගන්නා වූ සිතේ තැම්පත්කම නැති වෙන්නා වූ වචන කතා කිරීමට කියනවා පරුස වචන කියලා. එතකොට ඊළඟ වචන තුන සම්පප්පලාප කියලා. සම්පප්පලාප කියන්නේ මේ උවමනා නැති අසත්‍ය වූ වචන අනර්ථ අයහපත පිණිස පවතින දේවල් කියෝ කියෝ ඉන්නේ ඒක. මේවෙන් වැළකී වාසය කිරීම තුල බොරුවෙන් වැළකී වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදසු. ඒතර මත්පැන් සුරා මේරේ කියන වචන ඒ කාලේ දැන් ඒ කාලේ වර්තමානයේ තරම්ම මද්ද්‍රව්‍ය තිබුණේ නැහනේ ඒ කාලේ තින් තිබුණේ ඔය ඔය එක එක දේවල් අරගෙන මේ පෙරලා ගන්න රහ කසිප්පු අරක්කු වනේ තිබුණේ ඒ කාලේ එතකොට දැන් තියෙන එක එක නම් වලින් එක එක නම් වලින් එක එක જાතියට එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේකෙන් බය වෛර හට ගන්නවා කියනවා. බය වෛර හට ගන්න නිසා මින් ශ්‍රාවකයා වළකින්න ඕනේ කියනවා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් ශ්‍රාවකයා මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් ගැලකී වාසය කරන්න ඕනේ. මේ මේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියේදී වෙන්නේ මොකද්ද? මේ එයාගේ ප්‍රකෘති සීය කල්පනාව නැතිවීම. එතකොට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ මොකේද? ප්‍රකෘති සීය කල්පනාව නැතිවීම ගැන කැමති වීමට. එතකොට මොකද වෙන්නේ? ඒ තුලින් යා කරන්නේ අකුසල් වැඩින ප්‍රතිපදාව තියෙනවා. කුසල් නැති වෙන ප්‍රතිපදාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එයා මරණින් මත්තේ දුක කියලා කියනවා කියලා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා දුගති ඉපදිලා මනුස්ස ලෝකයේ වගේ ලෝකයකට කර්ම විපාක අවසන් වෙලා ආවට පස්සේ මානසික ආවේග දරා ගන්න බැරි වෙනවා කෙනාට. දැන් අපිට ඕනම කෙනෙකුට ජීවිතය ඇති වෙනවනේ එක එක ප්‍රශ්නේ. ඇතින්ද අපි ඒවට මූල දෙනවනේ. අරයට මේක කරන්න බෑ. පිස්සු හැදෙනවා. එක්ක උපතින්ම මන්ද බුද්ධික වෙනවා. කල්පනාව දුර්වල වෙනවා. වටහා ගැනීමේ ශක්තිය නැතු වෙනවා. තේරුම් ගැනීමේ ශක්තිය නැති වෙනවා. සිහිය පිටන නැතු වෙනවා. මේ ඔක්කොම මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ විපාක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙලොව පරලොව හයහපති පිණිස පවතින බය වෛර හට ගන්නා වූ මේ කරුණෝ ශ්‍රාවකයා අවබෝධ කරගෙන ඒවයින් බැහැර වෙනවා. එතකොට මේ ශ්‍රාවකයා ඒ බය වෛරාට ගන්නා කරුණු වලින් අවබෝධින්ම බැහැර වෙලා පංචශීලයේ වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා මේ පංචශීලය ආරක්ෂා කරන්නේ මාර්ගංග හැටියට. දැන් අපි ගත්තොත් ආර්යකාන්ත සීලය කියලා වචනයක පාවිච්චි කරලානේ. ආර්යකාන්ත සීලය. ආරිකාන්ත සීලය කියලා කියන්නේ ආරියෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමට හේතු වන්නා වූ මේ ආර්යයන් වහන්සේලාගේ මේ ප්‍රේමනාප බව ඇති කරන්නා වූ සීලය. ඒ තමයි මේ ඒ ශික්ෂාපද කඩාගන්නේ. ඒ ශික්ෂාපද අඛණ්ඩව පවත්වා ගන්නවා. ඒ ශික්ෂාපදවල දුර්වලතා තියාගන්නේ. සිදුරු ඇති කරගන්නේ. ඒ සික්ස් ඒ සමහර විට එකක් අයින් කරලා එකක් විතරක් පුරුදු කරනවා සමහරු. එහෙම කරන්නේ දැන් මේ වගේ දැන් සමහර කෙනෙක් ඉන්නවා මම හිතනවා යා මම බොන්නේ දැන් ඒ ශික්ෂා පදයක් හැටියට එයා ශක්තිමත් පිළිහිටලා නැහැ. එයා නිකන් හිතනවා මම බොන්නේ. එයා මොකද කරන්නේ යනවා පාටි එකට. ගියාම බොන්න තියෙනවා දාත් ගෙනල්ලා. එයා කියනවා මම බොන්නේ නැහැ කියලා. යාළුවෝ ටික බල කරනවා අද විතරක් දීපන් කියලා. ඒතර මෙයාට ටිකක් මොකද වෙන්නේ මෙයාගේ හිතේ සම්මා වායාම නැත්තම් සම්මා සති නැත්තම් මොකද මෙයාට වෙන්නේ? මම හිතනවා ඕ මං අද විතරක් බොනවා. කියලා එයා බොනවා ඔන්න. ඊට පස්සේ එයා හිතනවා දැන් වීර්ය නැති වෙනවා ඊට පස්සේ හිතනවා මම ටිකක් බොනවා. දැන් දීප ගමන් එයා ඔන්න ආයෙත් පරම සතුටට යටෙනවා. වැටිච්ච ගමන් ඊට පස්සේ මොකද වෙන්නේ? යා තව බොනවා. බීලවන්න එයාට මතක් වෙන්නේ සීල් විරිහිඳුනාම. කල්පනා කරනවා මම මේ සිල්පදෙම රැක ගන්න බැරි වුණා. මම මේ සිල්පදේ අනේ මට මේ සිල්පදේ රැක ගන්න බැරි වුණා. ඔන්න ආයෙ සමාදන් මම ආයෙ නම් බොන්නේ නැහැ කියනවා. එතකොට මේක ආර්යකාන්ත සීලය නෙවෙයි. ආර්යකාන්ත සීලය කියන්නේ ඒ සිල්පදේ පිළිටලා ඉන්න ඔයා. ඒ සිව්පදේ ස්ථාවර වෙනවා යා. එයා එතකොට යා මේ එතනින් මග ඇරලා යයි. යාට තේරුණොත් එතන එකක් වෙනවා කියලා යා මග ඇරලා යයි. ඒ වගේ යා සිල්පදේ තුල ස්ථාවර. එතකොට යා මේ ප්‍රාණඝාතකින් වළකීම, වර සොරකමින් වළකීම, වරදි කාම සේවනෙන් වළකීම, බොරු කීමෙන් වළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකීම බුදුරජාණන් වහන්සේගේ කාලයේ වෙච්ච සිද්ධියක් මතක් වුණා. මේ සීහ කියලා හිටියා සෙන්ප්‍රකියෙක් හමුදා නායකයෙක් හිටියා. එයා නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෙක්. ඉතින් නිගණ්ඨනාථ පුත්‍ර හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේව අපහසුතාවයට පත් කරන අදහසින් එක එක්කෙනා උසි ගන්න උසි ගන්න යවනවා. ඉතින් දවසක් මේ සීහට බුදුරජාණන් වහන්සේ නිකණ්ඨනාත පුත්‍ර සීහ කියන සෙම්පතියාට කතා කරලා කියන සීය ඔබ ගිහින් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වාද කරන්න කියනවා. ශ්‍රමණ ගෞතම මහසමගේ පාද කරාට පස්සේ සමන ගෞතමයන් වහන්සේ පරදිනවා. පරදුනාට පස්සේ ඔබේ කීර්ති හැමතැනම පැතිරෙනවා කියලා මට ඒ සිද්ධිය මතක නෑ මට මතක හැටියට ඒක තියෙන්නේ අර කුල්ල ගැන පවුල් ගැන මට මතක හැටියට එක තැනක තියෙනවා මේ ඒ කාලේ පායන මේ දුර්භික්ෂ කාලයක් ආවා නාලන්දාව කියන්නේ නාලන්දාවේ තමයි මේ නිගණ්ඨනාත පුත්‍ර හිටියේ ඒක. බුදුරජාණන් වහන්සේ ඒ වඩිනකොට නිගණ්ඨනාත පුත්‍ර කොහොම හරි බලන්නේ නාලන්දාවෙන් උන්වහන්සේව බැහැර කරන්නමයි. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ දවසක් හරි වැඩ කර හිටියොත් කවුරු එක්කෙනෙක් පහදිනවා. ඒ නිසා කැමති නෑ නාලන්දාවේ ඉන්නවට. බුදුරජාණන් වහන්සේ නාලන්දාට වැඩම කළා මේ ගුරු භික්ෂුවකට වෙච්ච කාලයක මිනිසුන්ට මේ ආණ්ඩියම් කූපන් දීලා ඒ වෙනත මිනිස්සු ජීවත් වෙන්නේ සලාකවලට එතකොට සිය කතා කරලා කියනවා ඔබ ගිහින් කියන්න මේ ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහන්න තථාගතයන් වහන්සේලා කාරුණිකයි කියන හැබෑද කියලා එතකොට ශ්‍රමණ ගෞතමයන් උත්තර දෙවි තථාගතයන් වහන්සේලා කාරුණිකයි ඔබ වහන්සේගේ උත්තර කන්නාවක් කියනවා නම් ඇයි මේ දුර්භික්ෂ කාලේ මේ මිනිස්සු මේ කූපන් වලින් ජීවත් වෙද්දී මේ මේ මිනිස්සු යාගත්තු දේ මේ පාත්‍රයක් අරගෙන ඔබ වහන්සේ ශිෂ්‍ය පිරිස මේ ඇවිල්ලා මේ මිනිස්සු නැති කරනවානේ මේ පවුල් විනාශ කරනවා මේ වැඩි කියලා චෝදනා කරන්න. එතකොට ගිල ගන්නත් බැරි වෙයි, පමන දාන්නත් බැරි වෙයි කියලා. ඊට පස්සේ න්යා ගියා. ගිහිල්ලා ඇව්ව මේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේලා මහා කාරුණිකයි කියලා ප්‍රසිද්ධයි හැබැයිද පින්වත් තථාගතයන් වහන්සේලා මහා කාරුණිකයි තමයි එහෙම කරුණාවක් තියෙනවා නම් මේ වගේ දුර්භික්ෂ කාලයක මේ මිනිසු ව්‍යාපයාගත්තු දේවල් උභාසී ශිෂ්‍ය පිරිසයි එකතු වෙලා මේ පාත්‍රතරන් ගියක් ගියක් ගන්න ඒක තමන්ගේ පාත්‍රවලට බෙදාගත්තාම මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ වැඩෙන් පෞල් විනාශ වෙනව නේද? කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා පින්වත උයාගත්තු පින්වත මං කල්ප 91ක් ආපස්සට බලනකොට දැන් උයාගත්තු බත් වේලකින් බත් කටක් බත් පිඬක් පාත්‍රයකට බෙදුවා කියලා නැති වෙච්ච කෙනෙක් දිලුඳු වෙච්ච කෙනෙක් පෞලිනාස් වෙච්ච කෙනෙක් ඒ අනුගේ කල්පිටම නෑ කිව්වා. කියලා කිව්වා මේ නැති වෙනවා කියලා මිනිස්සුන්ගේ දේවල් ගින්නෙන් විනාශ වෙනවා කිව්වා. ඊළඟට වඩගලින් විනාශ වෙනවා කිව්වා. සුරසතුරු විදුරු වලින් විනාශ වෙනවා කිව්වා. ඊළඟට පෞලිම ඉපදිනවා කියලා විනාශ කරන අය විනාශ වෙනවා කිව්වා. ඊළඟට කියලා කිව්වා අන්තිම එක අනිත්‍යතාවය නිසා විනාශ වෙනවා. ඒ නිසා දී කෙනෙක් දීලා විනාශ වෙන්නේ නැහැ කිව්වා. දීපු දෙයකින් මේ ලෝකයේ තුල සැප කියන පහළ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට පැහැදිලි කරාම මට තේරුම් ගියා. ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මොන බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළා මෙයා සෝතාපන්න ශ්‍රාවකෙක් වුණා. කවුද? සීසේනාපති. සීසේනාපති සෝතාපන්න ශ්‍රාවකෙක් වුණාට පස්සේ බලන්න මේ සේනාපති දැන් නිගණ්ඨනාත පුත්‍රගේ බණේ මොනවද තියෙන්නේ සාමාන්‍යයෙන්? ඒක තියෙන්නේ කොහොමද මේ මේ පරම අවිහිංසාවාදී පරමාංසාව කියලා මොකද කරන්නේ මේ අර මොනරපිල් කලම තමයි අරගෙන යන්නේ. නිල යන තැනකට මොනරපිල් කලම තමයි මේ බිම පීදලා වාඩි වෙන ආසන පීදලා එන්නේ මොන පිළිකමෙන් පීදන්නේ මොකද? කූඹියෙකුට ත්‍රිදේ කියලා. පීදල තමයි වාඩි වෙන්නේ. ඒතර යා තමයි මේ මේ මේ සම්පූර්ණයෙන්ම මේ පරම අවිහිංසාවාදී. දක්මදින්නේ නැහැ. මොකද හේතුව? මේ කටේ යම් කිසි සත්තු ඉන්නන උන්ට ජීවත් වෙන්න. එතකොට මේ වගේ කල්පනා කරපු ආගමික නායකයෙකුගේ ප්‍රධාන ශ්‍රාවකයා සීය. දැන් එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ නිකන් නෙමෙයි. සෝවාන් වුණා. සෝතාපන්න වුණා. සෝතාපන්න වුණාට පස්සේ සෝතාපට්ටි අංග කීයක් පිටනවද? හතරක් පිටියට. පෙරවන් කෙරේ අවිච්ඡ ප්‍රසාදය සීලය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට විසු සංඝයාට ආරාධනා කළා පවුදා දානෙට ආරාධනා කරලා මෙයා කරපු වැඩි බලන්න මේ නිර්භීත මිනිස්සේ සියලුකට කතා කරලා කිව්වා කඩේ විකුණන්න තියෙන මස් අරන් එන්න කිව්වා කියලා මෙයා දානෙට හැදුවා දැන් ආරන්ති වුණා සීය සේනාපති බෞද්ධයෙක් වුණා නිගණ්ඨනාථ පුත්‍රටයි පිරිසට ආරංචි වුණා. ඊට පස්සේ ආරංචි වෙන අසවල් කඩෙන් න්යා ගන්නට ගෙනා මේක. ඊට පස්සේ උනි දැන් දානි බුදුරජාණන් වහන්සේ ශ්‍රාතන් වහන්සේලායි දානෙට වැඩම කළා. දැන් මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයා දැන් බෙදෙනවා. පෙළ පාළියක් වෙන ඇහෙනවා. නිකණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ ටික කෑගෙන යනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා ලොකු සතෙක් මරවලා ආන්න වළඳන වූ කෑ ගහගෙන ගියා පාරේ පෙළපාලිය බලන්න බුදුරජාණන් වහන්සේ මූණ දීපු දේවල් නමුත් උන්වහන්සේගේ ඊට පස්සේ දැන් මේකට මේ මේ 100 100 සේනාපතිතුමාගේ මාලිගාවේ සේවකයෝ බය වුණා. බය වෙලා දාන බෙද බෙදින්න වෙලාවේ කනට ඇවිල්ලා කිව්වා හරි වෙලේනේ සේනාපතිතුමනි. අන්න මේ නිගණ්ඨ පිරිස පෙරපාල යනවා කියලා. ආ උන් දෙලගේ හිතුවම තමයි කියලා. උන් දෙලා ඒ කාලේ බුදුරජාන් වහන්සේටම බැන්න මිසක් වෙන දෙයක් කළාද දැන් තීක්ෂණ කරන්නේ අපි එහෙම නෑ අපි මේ මේ පංචශීල ප්‍රතිපත්තිය පිළිතලා ඉන්නේ සතුන් මරණ අය නෙමෙයි අපි කිව්වා. ආ බලන්න වෙනස. ඒ සිද්ධිය මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළා මහණෙනි තමා උදෙසා අදිත්‍ය අසුත අපරිසංකිත කියලා තමා උදෙසා මරණ බවට තමන් දැක්කේ නැත්තම් අදිත්ත තමා උදෙසා මැරුවා කියලා ඇහුවේ නැත්තම් අසුත තමා උදෙසා මරණ ලද දෙයක්ද කියලා සැකයක් නැත්තම් අන්නේ කෙලවර තුනකින් පිරිසිදු ත්‍රිකෝටික පාරිශුද්ධි මාංශයේ වළඳීම අනුදනිමි. ඔය සිද්ධිය තමයි ඒක. උන්වහන්සේ දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කළා කවුරු හරි කිව්වොත් තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාගේ දානය පිළිබඳ අර සතාව අල්ලාපන් කිව් පමණින් පව් රැසෙනවා. ඒ සතා මෙහෙට අරගෙන වරින් කිව් පමණින් රැස් වෙනවා පව්. ඒ සතා මරණපන් කිව් පමණින් රැස් වෙනක පව්. ඊළඟට ධාර්මිකව දන්වල දන්නා වූ තථාගත වහන්සේට ශ්‍රාවකයන් වහන්සේට කිව්වොත් තමන් උදෙසා දැන දැන සත්තු මරපදී වඳිනවා කියලා. ඒකත් ඒ විදිහම පාපයක් කියලා. එතකොට බලන්න මේ සිල්පද ගැන අපි අවබෝධයකින් ඉන්න ඕන කියන්නේ ඒකයි. ඉතින් මේ මේ සිල්පද වල තියෙනවා තව වචනයක් බුද්ධිස්ස කියලා කියන්නේ මේ දැන් ඔය පංචශීලයේ ආර්යකාන්ත සීලේ පිටියට පස්සේ ඒ සීලේ වාසය කරන්න යා මගේ මේ සීලයෙන් හෝ වෘතයෙන් වෘතයෙන් හෝ මම දෙවි කෙනෙක් වෙනවා කියලා හිතාගෙන නෙමෙයි. මගේ මේ සීලයෙන් හෝ වෘතයෙන් හෝ මට වෙන වෙන දේවල් ලැබේවා කියලා හිතාගෙන නෙමෙයි. එයා පංචශීලයේ වාසය කරන්නේ සසර දුකින් මිදීමට හේතු වන්නා වූ අංගයක් හැටියට ඊළඟ එක අපරාමට්ටම් අපරාමට්ටම් කියලා කියන්නේ මේ තමන් සීලයෙන් සීලයට බැඳිලා ඒ සීලය මුල් කරගෙන තමන්ව හුවා දක්ව දක්ව අනිත් අයව හිලා දැකීමට නෙමෙයි දැන් එතකොට සීලේ සීලය කියන්නේ තමන්ව හුවා දක්ව ගන්නත් නෙමෙයි අනිත් අයව ශිලා දකින්නත් නෙවෙයි. ඒකට කියන දෘෂ්ටි පරාමර්ශය නොකර කියලා. එතකොට සමාධි සංවර්ධනිකන්. එතකොට මේ වගේ පංචශීලයේ තුල ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කිරීම තුල සොරකමින් වැළකී වාසය කිරීම තුල වැඩිකාම සේවනයෙන් වැළකී වාසය කිරීම තුල බොරු කීමෙන් වැළකී වාසය කිරීම තුල මත්පැන් හා මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකී වාසය කිරීම තුල මෙයාගේ මේ ජීවත් වීමේ රටාව තුල මෙයාට මහා සන්තෝෂයක් හට ගන්නවා සතුටක් හට ගන්නවා ප්‍රීතියක් හට ගන්නවා අන්නේ ප්‍රීතිය හට ගන්නකොට මෙයා යම් වෙලාවක බුද්ධානුස්සතිය වඩනවාද යම් වෙලාවක ධම්මානුස්සතිය වඩනවාද යම් වෙලාවක සීලානුස්සති වඩනවාද යම් වෙලාවක ඡාගානුස්සති ආදී වඩනවාද මේ හැම අවස්ථාවෙම යාගේ හිතේ පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ අනේ මගේ මම මේ මේ මේ ශික්ෂාපදේ මගේ කැඩෙනව නේද කියලා මට මේන් හානියක් වෙලා තියෙනව නේද කියලා මොකද එයා සමාදන් වුණාට පස්සේ කලින් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ නම සංක ධම සූත්‍රය කියලා. ඒක තියෙනවා මේ මේ නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රකාශය ගැන. නිගණ්ඨනාථ පුත්‍ර කියලා තියෙනවා. යමෙක් ප්‍රාණඝාත කරනවාද? සොරකම් කරනවාද? වෛදිකාම සේවනය දෙනවාද? බොරු කියනවාද? මත්පැන් පානය කරනවද යමක් යමක් බහුල බහුල වශයෙන් කරනවද ඒ හේතුන් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා නිගණ්ඨනාථ පුත්‍ර කිව්වා නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක් බුදුරජාන් වහන්සේ ගාවට ආපු වෙලාවේ බුදුරජාන් වහන්සේ ඇහුවා නිගණ්ඨනාථ පුත්‍ර කොයි විදිහට ශ්‍රාවකයන්ට කියන්නේ ඉතින් කිව්වා ස්වාමීනි මෙන්න ওই විදිහට කියන්නේ කොහොමද කියන්නේ යමෙක් ප්‍රාණඝාත කරනවද සොරකම් කරනවද වැරදි කාම සේවනය දෙනවද බොරු කියනවද මත්පැන් බොනවද යමක් තමයි බහුල බහුල වශයෙන් කරනවද ඒ නිසා ඒ හේතුන් එයා ඒකාන්තයෙන්ම නිරේ එතකොට බුදුරජාන් වහන්සේ වදාලා පින්වත නිගණ්ඨ නිගණ්ඨනාථ පුත්‍ර කියන්නේ එහෙමනම් එක්කෙනෙක්වත් නිරියන්නේ නැහැ කිව්වා. ඒ කොහොමද? මේ කියනවා යමෙක් ප්‍රාණඝාත කරනවද, හොරකම් කරනවද, කාමවර්ධව හැසිරෙනවද බොරු කියනවද වැරදි කාම සේවනයේ දෙනවද යමක් යමක් බහුල වශයෙන් කරනවද බුදුරජාන් වහන්සේ අහනවා ප්‍රාණඝාතය කරන එක්කෙනා බහුලව කරන්නේ ප්‍රාණඝාතය කිරීමද නොකිරීමද දවස් වැඩිපුර කාලයක් යා කරන්නේ ප්‍රාණඝාතය කර කර ඉන්න එකද ප්‍රාණඝාතය නොකරන එකද කියලා අහනවා ප්‍රාණඝාතය නොකරන එක කියනවා හොරකම් කරන එක්කෙනෙක් වැඩිපුර කරන්නේ හොරකම් කරන අවස්ථාවක ඉන්න එකද හොරකම් නොකරන අවස්ථාවල ඉන්න එකද කියලා අහනවා. හොරකම් නොකරන අවස්ථාවලයි කියනවා. වර්ධිකාම සේවනයේදීන එක්කෙනා පැවිදි අතර මොකද වර්ධිකාම සේවනයේදීනවද නැත්නම් වැඩිපුර වර්ධිකාම සේවනයේ නොයෙදෙන අවස්ථාවද වැඩි කියලා අහනවා. නොයෙදෙන අවස්ථාව වැඩි කියනවා. බොරු කීමත් බොරු කියන එකද වැඩි බොරු නොකියන අවස්ථාවද වැඩි කියලා අහනවා. බොරු නොකියන අවස්ථාව වැඩි කියනවා. මත්යෙන් බොන එකද වැඩි බත්නම් නොබොන කාලේ වැඩි කියලා. නොබොන කාලේ වැඩි. එහෙමනම් යමක් යමක් බහුල වශයෙන් කරනවා නම් ඒකෙන් නිරය යනවා කියලා කියනවා නම් කවුරුත් යන්නේ නැහැ කියනවා. කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. හැබැයි ඒ හේතු නිමෙ කියන නිරයන්නේ. කෙනෙක් නිකණ්ඨනාථ පුත්‍ර කෙරේ පහදිනවා. පැහැදිලා හිතනවා මේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කියන කාරණේ දැන් උක අහනවා. අහලා කල්පනා කරනවා. අහෝ මාතින් පානඝාත කෙරුණා. සොරකම් කෙරුණා. වැඩිකම සේවනයේ යෙදුණා. දැන් මෙහෙම කළා අරක විග්‍රහ කරගන්න දන්නේ නැහැ දැන්. ඊට පස්සේ දෙනා මේ යමක් කරනවා නම් උක්ම අපාය. එහෙනම් මම අපාය ආවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. "යා අපාය යන්නේ අයගේ කෙරිල්ල නිසා නෙමෙයි අර මතයට ආපු නිසා" කියනවා. මේ වගේ සමහරු ඉන්නවා මම මට ලංකාවේ මුණ ගැහිලා තියෙනවා මේ කරෝල මාළු අනුභව කරලා අනේ මට ප්‍රාණඝාතය වුණා කියලා පසුතැවිත වෙන්නේ. එයා ඒ මතේ ඉන්නකොට අපායන්න හේතුවක් ඒක. ඒ මතේ සිටීමෙන් අපායම ඔය. ඒ කියන්නේ අධර්මයක් කෙරෙහි හිත පිටුවාගෙන සිටීම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත තථාගතයන් වහන්සේම නෙමෙයි කිව කරන්නේ. තථාගතයන් වහන්සේ ප්‍රාණඝාතයේ ගරහනවා ප්‍රාණඝාතයේ එපා කියනවා සොරකම ගරහනවා සොරකම එපා කියනවා වර්ධිකාම සේවනයේට ගරහනවා වර්ධිකාම සේවනයේ එපා කියනවා බොරු කීම ගරහනවා බොරු කීමට එපා කියනවා මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි ගරහනවා එපා කියනවා ශ්‍රාවකයා මොකද කරන්නේ එයින් මිදිලා වාසය කරලා කුසල් වඩන්න කියලා කියනවා එතකොට ශ්‍රාවකයෙක් කියනවා ධර්මය අහන්න එයා ප්‍රාණඝාත කරපු එක්කනේ එයා ඒ ප්‍රාණඝාතයේ සිහි නොකොට ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ ආරක්ෂා කරනවා. සමාදන් වෙනවා. සමාදන් වෙලා යා මොකද කරන්නේ? ප්‍රාණඝාතයේ මම ප්‍රාණඝාතයේ කළා කියලා සීකර කර පසුතැවිත වෙන්නේ නැහැ. එයා හිතනවා මම ප්‍රාණඝාතී කෙරුණා මගේ අතින්. මේක වැරද්දා. මම ඒකෙන් මිදුණු කෙනෙක් වුණා. මම ඒකෙන් අත්මිදුණු කෙනෙක් වුණා. මම ඒකෙන් ගොඩ පැමිණි කෙනෙක් වුණා. මම අකුසලයේ බැහැර කළා කුසලයට පැමිණි කෙනෙක් වුණා කියලා සන්තෝෂයක් ලබනවා කියනවා අකුසලයෙන් මිදීම ගැන. එතකොට එයාගේ හිතේ බලපවත්වන්නේ අකුසලයේ නෙමෙයි කුසලය. සොරකම් කර කර කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ සොරකමින් වැළකින්න කියලා. දැන් එතකොට එයා සොරකමින් වැළකීමේ සිල්පදේ ආරක්ෂා කරනවා. දැන් එයාට මතක් වෙනවා සොරකම. ඊට පස්සේ එයාට සොරකම අකුසලයක්. මලියකින් මේ අකුසලේ වුණා. මම දැන් මේ අකුසලෙන් අත් මිදුලා මම සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ කුසලයට තමුණා. මම කුසලයේ තුල දැන් වාසය කරනවා කියලා එයා කුසලයේ සිහි කරනවා සොරකම් සිහි නොකර. ඊළඟට වර්ධි කාම සේවනයේදී කෙනෙක් සිටියා. එයා ධර්මය අහලා කල්පනා කරන වර්ධි කාම සේවනයේ අකුසලයක්. මගේ යකින් මේ අකුසලයේ කෙරුණා. මම දැන් මේ අකුසලයේ බව අඳුනාගෙන අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ පිහිටියා. මම දැන් ඒෙන් ගැලපුණා. මම දැන් කුසලයේ පිහිටියා කියලා කුසලයේ සිහි කරනවා අකුසලයේ අතාරිනවා. ඊළඟට බොරු කියමින් කෙනෙක් හිටියා. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. පත් වෙලා කල්පනා කරනවා මම ඉස්සර බොරු කිව්වා. දැන් මම බොරුවෙන් වැළකුණා. දැන් මම සත්‍ය කතා කරන සත්‍යයට සත්‍යයෙන් සත්‍ය ගල්පා කතා කරන ඇත්ත කතා කරන යහපත් කෙනෙක් වුණා. මම මේ නිසා අකුසලේ ප්‍රහාණය කළා. කුසලයට පැමුණුණා කියලා කුසලේ ප්‍රතිත් කල්පනා කරනවා. මත්පන් මද්ද්‍රව්‍ය බිබි කෙනෙක් හිටියා. මෙයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. ආහන් ලැබිලා මෙයා අවබෝධ කරගෙන ඒක අකුසල් කියලා එයා එකෙන් වළකිනවා. වැලකුණාට පස්සේ ආට මතක් වෙන මම බිව්ව නේද මෙච්චර කාලයක්. එයා ඒක සිහි කරන්නේ. එයා හිතන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම අකුසලයක්. මගේ යටින් මේ අකුසලයේ සිදු වුණා. නමුත් දැන් මම මේ අකුසලේ ප්‍රහාණය කළා. මම දැන් කුසලයට පැමුණා. මම දැන් කුසල් වඩන කෙනෙක්. කියලා මොකද එයා කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එයා එයාගේ ජීවිතය තුළ මිත්‍සිත වඩනවා කියනවා. ඒ වඩන්නේ මේ විදිහට කියනවා. හත් දෙඩියක් අරගෙන මිනිසෙක් මේ උතුරු දිශා බලාගෙන හංගදී පිබිනකට ශබ්ද යන්නේ උතුරු දිශා පැත්තට. දකුණු පැත්තට හැරි හංගදී පිබිනකට ශබ්ද යන්නේ දකුණු දිශා පැත්තට. නැගෙනහිර පැත්තට හංගදී පිබිනම ශබ්ද යන්නේ නැගෙනහිර පැත්තට. බටහිර පැත්තට හැරිලා හංගදී පිබිනම ශබ්ද යන්නේ බටහිර පැත්තට. මේ වගේ මේ ශ්‍රාවකයා උතුරු දිශාවට දකුණු දිශාවට නැගෙනහිර දිශාවට බටහිර දිශාවට අනු දිශාවල් වලට උඩට යටට මෛත්‍රියම වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ශ්‍රාවකයා අන්නේ විදිහට අකුසල් ප්‍රහාණය කරලා කුසලයට පැමිණෙනවා කියලා. එතකොට අපිට තියෙන ඕනේ ලක්ෂණයක් තමයි අකුසල් ප්‍රහාණය අකුසල් කරලා වුණා අකුසල් අකුසලයක් ඒක ඒ අකුසල ප්‍රහාණය කරා කුසලයට පැමිණීමේ කියන අවබෝධය. මට මතකයි අවුරුදු ගාන කටසිල් ගන්න අම්මා කෙනෙක්. මගේ ළඟට ඇවිල්ලා දවසක් කිව්වා අනේ මේ මේ ටෙලිෆෝන් එකෙන් දවසක් මට කිව්වා අනේ ස්වාමීනි මට වද දෙන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා මම මොකද කියලා මගේ ඇති ප්‍රාණඝාතයක් වුණා මම කොයි කාලද ගොඩාකල් නිය මරලා ඒක හිත හිත ඉන්නතේ මම කියද මේක අකුසල් කියලා අඳුනාගෙන දැන් එතකොට බලන්න අවුරුදු ගාණක් සීලය රැකලා සීල් සමාදන් වෙලා නමුත් දන්නේ නැහැ තමයි සමාදන් වුණේ මොකද්ද සීල සමාදන් වුණේ තමන් පැමුණුනේ මොකේටද? ප්‍රහාණ වුණේ මොනවද? මුකුත් දන්නේ එතකොට තේරෙන්නේ මොකද අර ශික්ෂාපද ටික කියන්නම් වාලේ කිව්වා. සීල් දෙද්ද පුරව ගන්නම් වාලේ පුරවගත්තා. කාලේ ගත කරනන් වාලේ ගත කළා අකුසල මතු වෙනකොට කුසලයේ මතු අකුසලයේ මතු වෙනකොට අකුසලයට අඳුනාගෙන ඒ අකුසල දමන් තමන් ප්‍රහාණය කළා තියෙන බවත් කුසලයට පැමිණිච්ච බවත් සිහි කරන්න දන්නේ ඕන්නේ වෙනස. එතකොට අපිට සීලය ගැන මේ අවබෝධය තිබ්බොත් තමයි අපිට සෝතාපට්ටි අංගයක් හැටියට සීලය පුරුදු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහට සීලය පුරුදු කරනකොට ඔබේ ජීවිතය තුළ ශ්‍රද්ධාවෙන් ඔබ වැඩෙනවා. සීලෙන් වැඩෙනවා. සද්ධා සීල. දැන් ඔබට තේරෙනවා තේරෙනවාද ශ්‍රද්ධාවට එන්නත් බෑ සීලයට එන්නත් බෑ ධර්මඥානෙ නැතුව දැන් ඔබට තේරෙන්නේ නැතු ඒ ධර්මඥානෙට මොකක්ද අපි පාවිච්චි කරපු පාළි වචනේ නෑ ශ්‍රද්ධා සීල නෑ සුත සුත කියන්නේ ශ්‍රවණයෙන් ලබ දැනුම සද්ධා සීල සුත සුඛයෙන් වැඩෙනවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශන ඇසුරෙන් අපි මේවා විග්‍රහ කරගත්තේ නැත්නම් අපිට අවබෝධයකින් මේක කරන්න බෑ හම්බෙන්නේ නැහැ අපිට සමාදන් වේ සිල්පදේ නමුත් අපිට කුසල ලකුසල් වෙන් කරගෙන දැන් අපි කුසලයේ පිහිටියා දැන් අකුසලයේ ප්‍රහාණය වුණා අපිට තේරුම් ගන්න බැරි යනවා එතකොට සද්ධායෙන් වැඩෙනවා සීලෙන් වැඩෙනවා සුතෙන් වැඩෙනවා අනිවාර්ය මේ මෙහෙම කෙනෙක් දාන ආදී පින්කම් කරනවා. ත්‍යාගයෙන් වැඩෙනවා. ඊළඟට එයා ප්‍රඥාවෙන් වැඩෙන්න ඕනේ. ප්‍රඥාවෙන් වැඩීම පිණිස ශ්‍රාවකයා අනිත්‍ය වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස ජීවිතයෙන් බලන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි ගත්තොත් ශ්‍රාවකෙක් ඉස්සෙල්ලා තියෙන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. යුක්ත වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ආරි සංඝයා කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඊළඟට බය වෛරය ඇති වෙන කරුණු පහ සංසිඳ වූ කෙනෙක් වෙනවා. ඒ කියන්නේ බය වෛරය කියන කරුණු පහ මොනවද? පංච දුස්චරිතේ. පංච දුස්චරිතෙන් ආත්මිදුන කෙනෙක් වෙනවා. එතකොට යා පංච සීලයට ප්‍රමිණ කෙනෙක්. එතකොට එතන තියෙනවා කරුණු හතරයි. ප්‍රඥාවට සම්බන්ධ එක තමයි අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්දෝ ආර්ය න්‍යාය අවබෝධ කරන්න ඕනේ ආර්ය න්‍යාය අවබෝධ කරනවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීම එතකොට අපි ඊළඟ පාර පටිච්ච සමුප්පාදයට පිවිසෙන ආකාරය අවබෝධ කිරීම පිණිස අපි ඉගෙන ගන්නවා එතකොට දැන් ඔබ ඉගෙන ගත්තේ මේ දවස්වල සෝතාපට්ටි අංග. දැන් එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි මේ අංග මොන විදිහටද අපි පවත්වන්න ඕනේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මට මතක හැටියට ඉසි ඉසි දත්ත වගේ කෙනෙක් ශ්‍රාවකයෙක්, නිහි ශ්‍රාවකයෙක්. එයා සෝතාපට්ටි අංග ගැන විස්තර කළා. ඉතින් එයා රස්සාව හැටියට කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මේ රජ්ජුරුවන්ගේ කොසල් රජ්ජුරුවන්ගේ මේ අන්තපුරේ තමයි මෙයා රස්සාව කරන්නේ. අන්තපුරේ කියන්නේ මේ ඇද්දුව මේ ඊළඟ රස්සාව තමයි මේ අන්තපුර මේ මේ මේ කුමාරිකාවන් හැතා පිටේ නග්ගන එකත් හැතා පිටින් බස්සන එකත්. මෙයා දවසක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ යාගේ ಗುಣ ගැන කියද්දී මේ මේ යා මේ මාර්ගඵල දියුණු කරගෙන යා ඉන්නේ ඇති. කින්දෙනක කියන ස්වාමී භාග්‍යතුන් වහන්සේ මම තව දුෂ්කරයක් කළා කියන මේ ධර්මයට ආපු දවසේ ඉඳලා. මොකද්ද කියලා අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අන්තප්පුර කුමාරිකාවන් මේ අතාරිපිටි නගින්නට එනකොට ඒ වෙලෙම මේ මූඩි අරපු සඳුන් කරඬුවක සූද කියනවා එන්නේ. මම මගේ හිත සම්බන්ධ කරන්නේ නැහැ කියන එකට. ඊට පස්සේ මේ කුමාරිකාවන් අතින් අල්ලන නග්ගෝනකට මගේ අත් දෙකට ගැනින්නේ සියක් වාරයක් පොළාපු සින්දු පුළුම්වල පහස කියනවා. මම කවදාවත් ඒ නැගිනිවරුන් කෙරෙහි රාග චිත්තයක් ඉපැදුවේ නැහැ කියලා. බලන්න මේ ගිහි ශ්‍රාවකයන් ගැන මේ කියන්නේ. රාජ චිත්තයක පෙද්දුවේ නැහැ කියන නැගිනගෙන කිව්වේ ස්වාමීනි මම ওই විදිහට මගේ සිත ආරක්ෂා කළේ දැන් ඔබට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ගේ ඒ ජීවිත ගැන මේ බුදු දේශනාවල තියෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිත ගැන කතා කරන දේවල්. මේ ඇහුවේ නැත්තම් ඔබ දන්නේ බුදුරජාන් වහන්සේ කාලේ ගිහි අය කොහොමද ජීවත් වෙන්නේ? අපි හැමදාම අහලා තියෙන විසාක ගැනයි අනාගත පින්දිසිතුමා ගැන අහන දීපන් දීපන් කියන කතන්දරේ. නමුත් මේ මේව තමයි ප්‍රාගෙන අවබෝධ කරගෙන තීරුම් ගන්න ඕන දේවල්. බුදුරජාණන් වහන්සේ ගිහි අයට කියලා තියෙන්නේ කාටවත් කියලා නෑ විසාකා වගේ වෙන්න කියලා. කාටවත් කියලා නෑ අනාථ පිණ්ඩික සිරිතුමා වගේ වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා යම් කිසි ගිහි ශ්‍රාවිකාවක් ඉන්නවා නම් Tamange දියණීකට දුවකට උපදෙස් දෙනවා නම් උපදෙස් දෙන්න කියනවා මේ ඒ සෝවාන් වෙච්ච ශ්‍රාවිකාව තමන්ගේ දුවණියට කියන්න කියනවා දුවේ ඔයා කුජ්ජතරා වගේ කෙනෙක් වෙන්න නැත්තම් මේ වේලුකණ්ඨකී නන්ද මාතා වගේ කෙනෙක් කාටවත් ඉසాక වගේ කියලා වෙන්න කියලා කියලා නැහැ කුජ්ජතරා වගේ වෙන්න කියලා කියනවා කුජ්ජතරා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ඡණ්ඩපජ්ජෝත උදේනි උජ්ජේනවර රජුරුවන්ගේ මාලිගාවේ හිටපු බිසවුන් වහන්සේලාට මල් ගෙනිච්ච 16. දැන් මෙයාට හම්බ වෙනවා කහවණු හතරක්. මෙයා කහවණු දෙකක් ඉනී ගහ ගන්නවා. කහවණු දෙක තමයි මල් ගෙනියන්නේ. එතකොට දැන් මෙයා මොකක වේදීද? එතකොට මෙයා සොරකම් කර කර හිටපු කාන්තාවක්. එතකොට මොකද වුනේ? දවසක් මෙයාට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවා. අහලා මේ සෝතාපන්න ශ්‍රාවිකාවක් වුණා. එච්ච ගමන් ඔන්න සෝතාපට්ඨ්‍යංග හතර පිහිටියා. මොනවද සෝතාපට්ඨ්‍යංග හතර? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ කෙරෙහි ආවිච්ඡ ප්‍රසාදේ, ආරි සංඝයාකට ලැබිච්ච ප්‍රසාදේ ආරිකාන්ත සීලය. දැන් එයා එදා කෙලිම මල් කඩේට ගියා. කාවණු හතරේ මල් ගත්තා. අරගෙන මල් අරගෙන ගිහිල්ලා සාමාවතී ප්‍රදාන විසුණුනාසලට මල් දුන්නා. ඒ මල් දුන්නාම ඒ මල් දුන්නාම සාමාවතී මේ මල් දැකලා මේ කුජුත්‍රාගෙන් අහනවා කුජුත්‍රා කියන්නේ යාගේ නමයි නමේ නම් තේරුම ටිකක් කුදුයි වගේ අපි එකපාරටම කියන්න බෑ ඒක කොහොමද කියලා දැන් මේ මාර්ගඵලලාභී ශ්‍රාවිකාවක් කියලා දැන් මේ 16 දැන් කුජුත්‍රාගෙන් අහනවා කුජුත්‍රා මොකද මේ වෙනදා දෙන මල් වගේ දෙකක් අද වෙනදාට දෙන්නේ දැන් කහවණු දෙකේ මල්නේ. අද කහවණු හතරක මල් ගෙනාවනේ. කුජුත්තරා කියන සාමාවතියට බිසවුන් වහන්සේ මම මීට කලින් හැමදෑම කහවණු දෙකක් හොරකම් කළා. මම ඒ ඒ මම මේ ජීවිතේ මාත් මිදුණා දැන්. මගේ අතින් ඒක කිසි දවසක ආයෙ වෙන්නේ නැහැ කිව්වා. ඉතින් මෙයා මේ විවෘත වාංග කතා කරපු එකට සාමාවතී පැහැදුනා. සාමාවතී පැහැදිලා අහනවා කුජුතර ඔබ කොහොමද මේ තත්ත්වෙට එකපාරටපත් උනේ? මේ වෙනස මොකද්ද මේ? කියනවා දේවින් වහන්සේ මං ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවා. මං ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන ශ්‍රාවිකා බවටපත් උනා. මගේ තින් ආයෙ ඔප වෙන්නේ නැහැ කිව්වා. ඊට මෙයා කියනවා අනේ කුජුතර මීට පස්සේ උඹට කාණු හතරක් මං දෙන්න. මල් ගේන්න හතරයි, උඹට හතරයි. නම් බලලා ආයෙ මේක පාට වැඩි විස්තාර. හතරයි. උඹ ගෙයින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. අහලා අපිට ඇවිල්ලා කියා දෙන්න කිව්වා. ඊට පස්සේ කුජුතර මල් ගේන්න යන ගමන් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. අහලා මාලිගාවට එනවා. ඒ සාමාවතී ප්‍රධාන භික්ෂුන් මේ මේ විසුණුනාසල දන්නේ නැහැ විස්තර. ඒගොල්ලෝ තුන ලොකු පුටුවල වාඩි වෙලා ඉන්නවා. දැන් අර කුජුත්තර. දැන් ධර්මයේ කියන්නේ කිව්ව කුජුත්තරට කුජුත්තරක එහෙම බෑ කිව්වා. ධර්මය එහෙම කියන්න බෑ කිව්වා. ධර්මයේ කියනොත් නම් ධර්මයේ කියන කෙනා උසාසලි කියන්න ඕනේ. ධර්මය අහන්න ඔබ මිටි ආසනවල ඉන්න ඕනේ. දැන් මේ 16 මල්ගෙන ආපු 16. හොඳයි කිව්වා. කියලා ඒ 16 මොකද කරේ උසාසනයක ඉඳලා අරගොල්ල බිම වාඩි වෙලා දැන් කුජ්ජෙක් කරා තමයි ධර්ම දේශනා කරන්නේ අර හොරගම් කර කර හිටපු ගෑණියෙක් කෙනා. දැන් එයා තමයි ධර්ම දේශනා කරන්නේ 500ක් මේ අන්තපුර කුමාරිකාවන්ට ඒ ධර්මයේ කුජුත්තරාගෙන් බණහලා ඒ ඔක්කොමය ශ්‍රද්ධාවට පැමුණුණා සීලයට පැමුණුණා ආර්ය ශ්‍රාවික මාර්ගයට පැමිණුණා. ඉතින් අර ඔබ දන්නවා ඇති මාගන්දියා කියලා බොහොම රූපේ ලස්සන අපි හිතන්නේ මිනිස්සේ රූපේ ලස්සනට හිතට ලස්සනයි කියලා. මාගන්දියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගෙන අගබිසෝ බවට පත් වෙලා උජ්ජේන මේ රජුරුවන්ගේ ඊට පස්සේ මාගන්දියා සාමාවතී ප්‍රධාන 500ක් මේගොල්ලන් සම්පූර්ණ මේ මේ පිල්ලුවක් කරලා ගිනි කියලා පණ පිටින් වැරුවනේ. ඒ සම්පූර්ණම මේ මේ මාගන්ති ආගේ පවුල කට්ටිය මේ සම්බන්ධ කරගෙන තෙල් තාංකඩ උතලා මේ කණුවල ඔක්කොම මේගොල්ලන් ඇතුළට දාලා දොරවල් වහන මැරුවා. ගිනි කියලා. ඒ වෙනකොට කුජිත්තරාගෙන් ධර්මය අහලා කවුරුවත් පුතඥය හිටියේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කතා වුණා දැන් අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ අපි කුසල් සිත පිටුවාගෙන වැඩමු කියලා සියලු දෙනාම මාර්ගඵලලාභීන් හැටියට මරුණා. ඒගොල්ලන් ජීවිතේ ඒ ප්‍රශ්නේ ආය ආවේ නැහැ සංසාරේ. එතකොට ඒ වගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දරාගෙන පතුරු වූ කෙනෙක් තමයි කුජුත්තරා. අන්න කුජුත්තරා වගේ කෙනෙක් වෙන්න කියලා තමයි ගිහි ශ්‍රාවිකාවන්ට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ. කුජුත්තරා වගේ වෙන. අද අපිට එහෙම දකින්නවත් කියනවද? හීනින්වත් පේන්නේ නැහැ. බලන්න කොයිතරම් වෙනස්ද. ඊළඟට මේ වේලුකණ්ඨකී නන්ද මාතා වගේ වෙන්න කිව්වා. දැන් කුජුත්තරා කියලා කියන්නේ අනාගාමී ඵලය දක්වා හිත දියුණු කරපු කෙනෙක්. වේලුකණ්ඨගේ නන්ද මාතා කියන්නේ අනාගාමී ඵලය දක්වා හිතගෙන කරපු කෙනෙක්. ඒ වගේ වෙන්න කිව්වා. ඊළඟට ගිහි අයට ඒ ඒ ගිහි උපාසිකාවන්ට ගිහි උපාසක මහතුරුන්ට වෙන්න කියලා කිව්වේ කවුරුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගිහි ශ්‍රාවකයන් චිත්ත ගෘහපති වගේ වෙන්න කිව්වා. චිත් අනාථපිණ්ඩික සිටුතුමා වගේ වෙන්න කිව්වේ නෑ. චිත්ත ගෘහපති වගේ වෙන්න කිව්වා. චිත්ත ගෘහපති කියලා කියන්නේ ගිහි ගෙදර වාසය කියන්නේ මේ ගිහි ශ්‍රාවකෙක් හැටියට බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවාගෙන අන්තිම කාලේ තමන්ගේ ජීවිතේ මේ බුදුජනස් ධර්මය අහලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවාගෙන අනාගාමී ඵලයටපත් වෙලා ප්‍රඥාවෙන් අගතෙන් වාසය කරපු උපාසක මහත්තයා. එයාගේ නම චිත්ත. චිත්ත ගෘහපති වෙලා වාසය කරන්නේ. ඒ වගේ වෙන්න කිව්වා. ඊළඟට වාසය කරන්න කිව්වා හත්තාලවක උග්ග සිටුවරයා වගේ. එයාගේ නම උග්ග. හත්තාලවක උග්ග. එයා වගේ වාසය කරන්න කිව්වා ගිහි අයට. ඒත් අනාගාමී වෙලා. ඒකට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ බඹලු උපදීමක්. ඒක ඒ වගේ ලොකු ඉලක්කයක් දෙන්නේ. එතකොට එයා උත්සාහ කරන නිසා. පැවිදියට මොකද දේශනා කළේ? සරියුත් මුගලන් වහන්සේලා වගේ වෙන්න කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේගේ තේරීම බුදුරජාණන් වහන්සේ කියනවා මේක තමයි කියන තුලාව මේක තමයි කියන මිම්ම. ඒක කියන්නේ දැන් අපි ඒකට සිංහලෙන් කියන්නේ පරමාදර්ශය කියලා. පරමාදර්ශය කියලා කියන්නේ අපි තෝරගන්නවා අසවල් එක්කිනා වගේ වෙනවා. අසවල් එක්කිනා වගේ වෙනවා කියලා. එතකොට ධර්මයට ආපු ශ්‍රාවකයාට මම චිත්තග්‍රහපති වගේ වෙනවා. මම හත්තාලවක උග්ග වගේ වෙනවා කියන්නේ ඒගොල්ලෝ ගැන දැනගන්න ඉපේ. මම කුජුත්තර වගේ වෙනවා. මම වේලුකණ්ඨකී නන්දමාතා වගේ වෙනවා කියලා මේ ගිහි ශ්‍රාවිකාවන්ට හිතන්න කියලා කිව්වා. එතකොට මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට පැමිණිච්ච අයගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ. දැන් මේ යුගයේ වෙනකොට බුද්ධ ශාසනය කියන්නේ නිවිගෙන යන පහනක් වගේ. නිවිගෙන යන පහන බොහොම ටික කාලයයි එළියට එන්නේ. ඒ එළියට එන ටික කාලෙදි ලෝකෙ ගැන ලෝකෙ බලුවොත් විතරයි. ඊට පස්සේ නෑ ඒ නිසා මම නම් දකින්නේ අනාගතේ බුදු සසුන බබරන ලෝකයක් නෙමෙයි. ඒ නිසා දුර්ලභ ශාසනයේ අපි දන්නවා මේ ශාසනය දැන් පොඩ්ඩක් හරි විකෘත කරපු මේ මට්ටමින් කතා කරනවා. නමුත් මේට අවුරුදු ගණනාවකට කලින් අපි ගත්තොත් මේ මේට අවුරුදු 100කට කලින් අපි මනුස්ස ලෝකේ හිටියානම් අපි කොයි වගේ ජීවිතයක් ගෙවාවිද? මීට අවුරුදු 100කට කලින් අපි ලංකාවේ තියන ඒ කිවි 1900 වගේ මොකුත් නෑ අපිට මීට අවුරුදු 200කට කලින් හිටියන මොකුත් නෑ අපිට මීට අවුරුදු 300කට කලින් හිටියන මොකුත් නෑ අපිට මීට අවුරුදු 500කට කලින් හිටියන ඒ කොහොම කාල පරිච්ඡේදවල ලංකාවේ යුද්ධ කාලේ ඉන්ද්‍ර වලට මුණ දීපු කාල පරිච්ඡේද තියෙන්නේ. මේට අවුරුදු 1000කට කලින් ඒ චින්ත කාලේ සොළනරුවේ. එහෙමනම් අපිට ඒ ඒ ඒ වගේ කාලෙක ඉපදලා ගන්න මාර්ගය කතා කරන්න කවුරුත් ඉඳලා නැහැ. එතකොට ඒ ඔක්කොගෙන්ම අත්මිදිලා ආපු කාලයක් මේ කාලේ. මේ කාලේ තමයි ලෝකේ යුද කෝලහල කරදර අඩුවෙන් තියෙන කාලේ. හොඳට බැලුවොත් අපේ ඉතිහාසය අරගෙන අඩුවෙන් තියෙන කාලයක් මේ කාලේ. එතකොට මේ කාලය තුල තමයි ලෝකේ වැඩිපුරම දැනුමින් මිනිස්සු වැඩි කාලේ. දැනුම වැඩි කාලේ. පාසනාවට මේ කාලේ තමයි ධර්මයේ පොඩ්ඩක් හරි මතුවෙච්ච කාලෙත්. එතකොට මේ කාලේ අපි මොකද අපි ගත්තොත් පොළොන්නර යුගයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රීය ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන අදහස අතහැරපු යුගයක්. ඒ කාර්යයෙන් ජනප්‍රිය වුණේ බුදුබව පැතීම. අර ඉන්දියාවෙන් ඇතිවෙච්ච මහායාන බලපෑම ආවා. ඊට පස්සේ කාලයක් යනකොට ජනප්‍රිය වුණා මේ කුරුණෑගල යුගයේ වගේ ජනප්‍රිය වුණා මෛත්‍රී වර්ණනාව. මෛත්‍රී බුදුරජාන් වහන්සේ දකින්න පුළුවන් කියන අදහස. ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියන ආවේ මොකද්ද අදහස? ඒක ඉවරයි. ඒ ධර්මයේ අවබෝධ කරන යුගය ඉවරයි. ඉවරුනේ කොහොමද? මලිවිය මහරහතන් වහන්සේගේ. මලිවිය මහරහතන් වහන්සේ ධර්මයේ අන්තිම ශ්‍රාවකයා. එදිනෙන් පස්සේ ඉවරයි. ඒ නිසා අපිට ඒක ගැන කතා කරන්න බෑ. no more. මොකද අපි ආගමිකයි. නමුත් ඊට පස්සේ මේ අර බුද්ධ දේශනාවල් අර 2500 බුද්ධ ජයන්තිත් එක්ක යම්කිසි ප්‍රබෝධයක් ලෝකේ ඇති වුණානේ. ඊට පස්සේ තමයි මේක පරිවර්තන වුණා මේක හැමතැනම පැතිරෙන්න ගත්තා මේ පොත්පත් මේ පොත්පත් පරිවර්තන නැතු ගුණා නම් අපි ගන්නෙත් නෑනේ. අපිට කියන්න අවස්ථාවක් ලැබෙන්නේ දැන් තමයි අපිට තේරෙන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැක්කාම බොහොම කලාතුරකින් සුළු පිරිසකට මේක නිවැරදිව අහන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පින්තුන් කල්පනා කරගන්නට ඕනේ අපිට දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. දුර්ලභ ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයේ ප්‍රගුණ කරන්න, සෝතාපට්ටියංග ඇති කරගන්න දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. අපි ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත් වෙලා ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත් වෙලා ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත් වෙලා ආරිකාන්ත සීලය ප්‍රගුණ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා කියලා සාදු සාදු සාදු